දැයි ශිළු දිනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. කාල වේලා ලැබෙන පරිදි සභාවට ප්‍රශ්න තැබී ලැබී ඉදිරිපත් කිරීමට ඉඩ තියලා ආර්දනා කරමු අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත් ස්වාමින් වහන්සේ අද දේශන පරයන්ක භාවනා සඳහා මාගේ හැකි උපරිම සිහිය පවත්වමින් භාවනාව සඳහා ඉඳගත්මි. පසුව මනාව මම සිහිය හිස්මුදුනේ සිට දෙපතුල දක්වා දෙපතුලේ සිට හිස්මුදුන දක්වා තුන්වරක් සිහි කළෙමි. පසුව මාහට ප්‍රකටව දැනෙන්නේ කුමක්දයි විමසන විමසා බලන විට හුස්ම ගැනීම සහ හෙලීම ප්‍රකට විය. එහිදී නාසය අග දැනෙන නිසා එදෙස බලා සිටියෙමි. දීර්ඝව හුස්ම ගැනීම, දීර්ඝව හුස්ම හෙලීම සිදුවිය. මොහොතකින්ම හුස්මේ ස්වභාවය කෙටිවිය. හුස්ම කෙටිව ගැනීම, කෙටිව හෙලීම ටික වේලාවකින් හුස්ම නැදණී යන ස්වභාවයක් දැනින. එවිට නාසිකාග්‍රයේ තුලම තවත් සිහියෙන් බලා සිටියේදී හුස්ම දැනෙන්නට විය. කෙටි හුස්මක් වැටි හුස්ම සුළු වේලාව සුළු මොහොතකින් හුස්ම ගැනීම සිදුවීම දක්න ලදී. හුස්ම ගැනීම සහ හෙලීම කෙටි ස්වභාවයක් සහ රිද්මයකට සිදුවන බව දැනිනි. තවද හුස්ම දැනෙන්නේ නාසයේ අග සුලං වැදීම නිසා ඇතිවන තදගතිය සහ නොදැනෙන ගතිය බව මෙනෙහි විය. මේ ක්‍රමයෙන් තදගතිය, ලිහිල් වීම, සීතල ගතිය වරහන් ඇතුලේ උණුසුම් ස්වභාවය අඩුවන බව දැනින. ඉන්පසු මාහට මෙනෙහි වුණේ තද බව, සීතල බව ආස්වාස ප්‍රස්වාසයේ නිසා පිම්බීම පිම්බෙන හැකිලන ගතියක් දැනෙන්නට විය. මෙහිදී මාහට දැනුණ දේ සහ කළ භාවනාවේ දෝෂයක් ඇතනම් එය පැහැදිලි කරන දෙමින් ඔබ වහන්සේගෙන් අයද සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. සියලු සත්වයන් හට මෙත් සිතින් চিරාත් කාලයක් දහම් දෙසත්වා තෙරුවන් සරණයි. ස්වාමින් වහන්ස කරන කියනා සෑම කටයුත්තකදීම තෙරපීම තද බව ලිහිල් සහ ලිහිල් බව වැగిරෙන ගති උදාහරණයක් විසට කටේ කෙල උණුසුම පිම්බෙන හැකිලන බව ප්‍රකට වේ. එමෙන්ම දැනීම සහ නොදැනීම නිසා වැරදි ආකාරයට සිතේ සිතවිලි හටගන්නා බව දැනේ. එවිට සිදුවන්නේ නොදැනීම හා නොදිනී යාමක් පමණි. මෙහි වරදක් ඇතනම් පහදා දෙන සේක්වා. මුල් කොටසේදී අපි පරයන්ක පිළිබඳ විස්තර කරන අවස්ථාවේදී තාමත් යෝගාවචරය ඉන්නේ ආනාපාරයේ දැනෙන නැත්නම් ඒක සියුම්ම දැනෙන නැත්නම් අතිසූක්ෂමව දැනෙන අවස්ථාවේ නමුත් පස්සෙම කොටසේ සඳහන් කරලා තියෙනවා අර්කිලාවට තැන් තැන් වල සඳහන් වෙනවා නොදෙන අවස්ථාවකුත් වැටෙනවා කියනවා. ඉතින් මේක බොහොම අශිරිමත් අවස්ථාවක් ඕනම අරමුණක් දිහා අපි එක දිගට බලන හිටියොත් පැහැර නොහැර බලන හිටියොත් ඒකේ ওই අවස්ථා ටික තියෙනවා. සමහරකට ඒක ගොරෝසුට පේනවා. සමහරකට ඒක සියුම්ම පේනවා. අති සූක්ෂම වෙන්න නොපෙනෙන අවස්ථාවක් කියන එකට අපි නිකන් යොමු කරනවා. තල්ලු කරනවා. ඉතින් හුඟ දෙනෙක් හරි බයයි අර දැනෙන තැන සිට නොදැන තැනට ඒ එලිපත්ත පනින්න. කඩයිම පනින්න. ඉතින් ඒ පනින්න ඇති චකිතය සැකය අනිශ්චිතතාවේ නිසා එතෙන්ට යනකොට ශ්‍රද්ධාව අරගෙන යන්නයි කියලා කියනවා. සීලය අරගෙන යන්නයි කියලා තියෙනවා. කියනවා බුදුහාමුදුරෝ සතිය අරගෙන යන්නේ. එතකොට අපි අර අරමුණ ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනකොට සද්ධාව බිඳ ගන්න නැතුව ශීල කොහොමඩක්වත් කැඩෙන්නේ සතිය කඩා ගන්න නැතුව ගියොත් මේ නොදන්න ශේෂ්ත්‍රයට ගියාම අර දැනෙන පාළු ගතිය, තනි ගතිය, අසරණ ගතිය අර සද්ධාවෙන් පොඩ්ඩක් තන වඩා ගන්න පුළුවන්. සීලෙන් පොඩ්ඩක් තනවා වඩා ගන්න පුළුවන්. සතියෙන් පොඩ්ඩක් තනවා වඩා ගන්න පුළුවන්. පහු වෙනකොට නම් Tamanට ටික ටික ටික ටික දන්න ටිකට සාපේක්ෂව නොදන්න එකට හිත පුරුදු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි අපි මැරෙන්නේ ඉස්සලා පුරුදු කරගන්න ඕනේ දේ. මොකද අපි දන්න ශේෂ්ත්‍රේ රජ වුණාට නොදන්න ශේෂ්ත්‍රේ තාම ඉපදිලාවත් නැහැ. නමුත් මරණයට යනකොට අපිට මේ දෙක මුණ දෙන්න වෙනවා. ඒ නිසා මරණයේදී අපි තක්කු මුක්කු වෙනවා. නමුත් භාවනා කරලා කරලා මේ දන්න දේට සාපේක්ෂව නොදන්න දේ මේ ජීවිතේදීම පණතියෙදීම අත්දකගත්ත කෙනා ආධ්‍යාත්මය දැක ගන්නවා. නැත්තම් අපිට කියන්න පුළුවන් යටිහිත දැක ගන්නවා කියලා. ඉතින් ඒක තද ආධ්‍යාත්මික ගමනක්. ඉතින් මේ පාරේ වැරදි තියෙනවාද කියලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. වැරද්දක් කියන්න බෑ. තව ඉදිරියට මේ විදිහට නිසකව පෞරුෂත්වයෙන් යුක්තව සද්ධාවෙන් යුක්තව සීලය හොඳට හිතේ දරාගෙන සතියට ඉඩ දෙන්න අරමුණක් ඇතුව පවත්වන සතියට ආධාරයේ අරමුණක් නැතිව පවත්වන සතියකට ඉන්න පුළුවන්. දැනෙන දෙයට දැනෙන දේ මත පවත්වන සතිය ආධාරයෙන් අපි නොදැනෙන දේ සතිය පවත්වන්න පුළුවන් ඒ කාර්යයට බිමිති කියන ආශයන්තරාවක් පස්සේ වාතේ සම්පූර්ණ සමබරව දරා සිටිනා වගේ ඝණයක දාන හිටපු ආශාන්තරාව වාතයක දරා සිටිනා වගේ මේ ඒකේ යම් වේගයක් යම් තටුවල හැඩයක් ආවට පස්සේ නක් ගන්න පුළුවන් කොහේ ඉట్లా තියනවද කියලා කියන්න බෑ. ආන්න ඒකට පුරුසු කරන්නයි මේ භාවනා මුල් කොටස තියෙන්නේ. ඒකට තමයි මේ සම්දිස්ථාන තමයි මේ ලියන්නේ ඉස්සල්ලාම යන කෙනෙක්. ඒ නිසා මේකට ශ්‍රද්ධාවක්, සීලයක්, සතියක් ඇතුව ඉදිරියට ගිහිල්ලා ඒ ඉදිරි ගමනත් අනිශ්චිතතාව වගේ පේන සැක වගේ පේන අනතුරුදායක වගේ තියෙන පේන දෙයට පුළුවන් තරම් මේ ත්‍රිවිධ රත්නය දෙහිල්ලේ තමන්ගේ සීලේ පිළිබඳ ඇදහිල්ලෙන් සතිය පිටවල ඉදිරියට යන්න කියන තමයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න වලට අමතරව වාචික ප්‍රශ්නයක් අහන අවසරද? බොහෝ දිනෙක તો තියෙන ප්‍රශ්නයක් සමාජයේ අපි භාවනාව ගැන සීලය ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කියනවා ස්වාමීන් වහන්ස මම පන්සිල් පහදම පද පහම රකින්න බෑ එකක් දෙකක් මගේ අතින් කැඩෙනවා එතකොට මං කොහොමද ඉඳගෙන භාවනා කරන්නේ භාවනා කරන අයත් හිතනවා මගේ අතින් එක සිල්පදයක් දෙකක් කැඩෙනවා මේ සිල්පද රකින්න එකත් සීලයත් සමාධියත් අතරට මේ සතිමත් භාවය නැත්තම් සතිය කියන දේ යොදලා කොහොමද අපි අපේ මාර්ගය ඉදිරියට ගෙනියන්න එයාට උදව් කරන්නේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ඊයයි කෙරේ අනුකම්පාවෙන් යම් පැහැදිලි කිරීමක් කරනමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි ප්‍රශ්නයක් දිහා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් මම කියලා කෙනෙක් ඉන්නවා. කැඩිච්ච සීලේ කැඩුනමයි ආය හදන්න බෑ කියලා නිත්‍ය සංඥාවෙන් ගත්තොත් අපි නරපණුවෙක් තරමටවත් වැටෙන්නේ නැහැ. බුදුහාමුදුර අපිට දීලා තියෙනවා ක්ෂණ භංගුර භාවයක් ගැන එහෙම නැත්නම් ක්ෂණ මාත්‍ර වශයෙන් ශිල්පද රකින්න පුළුවන්. ඒ ක්ෂණ මාත්‍ර වශයෙන් ශිල්පත රකින්න කෙනා ක්ෂණ මාත්‍ර වශයෙන් සතිය පිටවනවා. ක්ෂණ මාත්‍ර වශයෙන් සමාධිය පිටවනවා. එහෙම කරලා දැනගන්නවා. ඒක මේ gediya පිටින්ම මුළු දවස පුරාම මුළු අවුරුද්ද පුරාම කරන්න බැරි වුණාට ඒ චිත්තක්ෂණයේ ශිල්පදී කැඩලා තිරන්නේ නැද්ද කියලා බලන්න කියනවා. ඒකේ තියෙනවා සංඛදම කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේදී බුදුචානන්සේ මේකට උපහාසාත්මක පිළිතුරක් දෙනවා. දීලිවටලා මෙහෙම කල්පනා කරන අයගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය පෙන්නලා දෙනවා. ඒ කට්ටියට බය වෙන්න කන රත් වෙන්න එකක් ගහලා අරගන්නවා බුදුහාම තමන්ගේ ආරස්සාවට. එහෙම සූත්‍රයක් තියෙනවා. ඒ දෙන්න බුදුරජාණන්සේ ළඟට එනවා සංකදම නෑ මේ හත් සාරිපුත්තු කියලා පුද්ගලෙක්. එයා නිගණ්ඨනාථ පුත්තුගේ ගෝලෙක්. නමුත් බුදුරජාණන්සේක සුවදකමක් තිබිලා තිනවා. ඇවිල්ලා ආවට පස්සේ බුදුරජාණන්සේ අහනවා උබලා උබලාගේ කුරුසොන ඔබතුමන්ලට සීලයක් උගන්වනවාද කියලා. ඊට පස්සේ කියනවා ඔව් බොහොම සතුටින් සිල්පද රකින්නවා ගුරුවරයාට කියන මොනවද කියන්නේ. සතු මරන්න එපා සතු මරුත් අපාය යනවා. ඒ නිසා සතු මරන්න එපයි කියනවා. වරකම් කරන්න එපයි කියනවා. හරියටම සිල්පද පහ කියනවා. ඉතින් අපි හිතන්නේ මේ සිල්පද පහ බෞද්ධ කියලානේ. එහෙම ගන්නෑ. ඒකේ ඒ දවස්වල නිකණ්ඨනාත පුත්තත් උගන්ලා තියෙනවා. ඊට පස්සේ මේ ශිල්පදයක් ඇදුවොත් අපාය යනවායි කියලා. එතකොට යම් යම් දෙයක් වැඩිපුර කරනවාද ඒ ඒ විදිහට එයා තීන්දුව වෙනවායි කියලා මේ එයා ඒ නිගණ්ඨනාත පුත්‍රගේ ධර්මයේ බුදුහාමුදුරන්ට විමසන ලදුව විස්තර උත්තර දෙනවා. ඒකට ආනන්ද සාංශ පැත්තක ඉන්නවා. ඉතින් සත්‍යක මරන්නේ පස්සත්‍යක මරුත් අපය යනවා යම් යම් අකුතල කර්මයක් වැඩිපුර කරනවාද ඒ අනුව එයා අපාගත වෙනවා කියනකොට බුදුරජාණන්සේ කියනවා ආනන්ද හැඳුරන්න ආනන්ද ওই විදිහට බලපම එක එක්කත් අපාගත වෙන්න බෑනේ. ඔක්කොම කොයි වෙලාවෙත් සීල් කඩ කඩ කඩ නැහනේ. යමක් වැඩිපුර කෙරුවොත් ඒ අනුව අපාය යන්නේ. ඒක ලහනවා හතෙක් මරන මිනිස්සෙක් මුළු දවසේ පැය 24ම සත්තු මරන්න පුළුවන්ද කියලා. ඉමචා සතෙක් මරයි විනාඩියකට. ඊටු විනාඩි 20 23කුත් විනාඩි 59ක් අර කරපු එක ගැන පශ්චාත්තාප වෙවි ඉන්නවා. එක විනාඩියක් සතෙක් මරලා ඒ විච වැරද්දට ඉතුරු පැය 23කොත් විනාඩි 59ක් තැවි තැවි ඉන්නවා. ඒක තමයි කියන්න හතරදී. නමුත් වෙන්නේ මොකද්ද? පැය 27 විනාඩියක සතෙක් මරනවා. එතන විනාඩියක හොරකමක් කරනවා. විනාඩියක කාමීත්‍යාචාරයක් කරනවා. බොරුවක් කියලාම කේසචනක් කරනවා. ඉතින් වැඩිපුර මිනිහෙකුට සතු මරමර ඉන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. දවස් වැඩිපුර බෑ. දවසේ පුරාම හොරකම් කර කර ඉන්න බෑ. දවස පුරාම කාමීත්‍යචාරය කර කර ඉන්න බෑ. දවස පුරාම බොරු කීකිය ඉන්න බෑ. කේලම් කීකිය ඉන්න බෑ. පරිසෝචන කියන්න බෑ. ඉතින් ආනන්දයි ඉති වැඩිපුර මිනිස්සු යවන්නේ වෙන එක එක්කත් අපාය යන විදියක් නැහැ නේ කියලා බුදුසසුනේ දෙනවා නිකන් අම්බරවල ගිය උත්තරයක්. ඒකල් ඉවරලා බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා එහෙමනම් මෙලෝ මිනිසෙකුට නිවන් දකින්න හම්බ වෙන්නේ බුදු කෙනෙක් වලාතුරකින් ලෝකෙ උපදිනවා උන්වහන්සේලාත් කියනවා තීරයක් ගැන කිරුණ ආනන්ද සංසීතිර කියලා වැඳලා පතක පිටලා තිවුර හදලා අවසරයි අපේ ගරු හාමුදුරනේ බුදු හාමුදුරනේ මේ සරුවච්චන් වහන්සේගේ සීලිය අපිට කියලා දෙන්නේ. ඒකට කියනවා සරුවච්චන් වහන්සේත් කියනවා සතුම් මරන්න එපා. සතුන් මැරුවොත් අපාගාමි වෙන්න පුළුවන්. ඒ වෙනකොටම සතුන් මරලා පුරුදුයි කියලා දන්නවනම් අපාගාමි වෙනවා කියලා දන්නවනම් කරුණාකර මෛත්‍රී භාවනාව පටන් ගන්න අද ඉඳලා සතුන් මැරීම වහගෙන යන්න මෛත්‍රී වඩපන්. ඔබ කවදා හරි පශ්චාත්තාප වෙනවනම් හොරකමක් කරුවයි කියලා. ඔබ දන්නවනම් අපාගාමි වෙනවයි කියලා. ඒක මාත් කියන අපාගාමි වෙනවා කියලා ඉද අද ඉඳලා දන් දීපන්. දන් දීලා කොහොම වහයලා යන්න දන් දීපන්. ඊට පස්සේ ඔබ කාමීච්ඡාචාරය කරුවයි කියලා හිතපන්. එතකොට ඔබ හිත දිස් දෙනවා ඔබට. ඒක මාත් කියනවා. අපාගත වෙනවා. එහෙනම් අද ඉඳලා කාම වස්තුන්ට අරසා දීපන්. ඔබ බොරු කිව්වනම් බොරුවක් කියලා හිත බඩපපුව දනවනම් ඊට පස්සේ හත්ති කතා කරපන්. ඔබ නපුරු වචන කතා කරලා තියෙනවා නම් ඔබ බඩපපුව දනවනම් ඊට පස්සේ මිහිරි වචන කතා කරපන්. ඔබ කවුරු හරි කේලම් කියලා ගැටලා තියෙනවා දන්නවනම් ඒකෙන් මේ අධානයේ තියෙන අද මීට පස්සේ මිනිස්සු සමගි කරෝපන්. හිස් වචන කතා කරන්න එපා. කතා කරුවොත් අපාගාමී වෙනවා. ඒක දන්නවනම් බුදු කෙනෙක් උපදී ලෝකේ උපදින්නේ මොකටද? මීට හිස් වචන කතා කරන වෙනකොට නිසද්ද වෙහිටපන්. කියනනම් බණක් කියපන්. කියලෙවලා යම් දවසක මේ හතෙක් මරෝ මිනිසයා මේ බය නිසා කවදා හෝ මෛත්‍රී භාවනා කරලා කරලා කරලා කරලා කරලා එයා තේරුම් ගත්තොත් මම මේ සතෙක් මරපු වැරද්දට මෛත්‍රී කරන්න පටන් අරගෙන මගේ හිත දැන් මුළු ලෝකෙටම මෛත්‍රී ආවයි කියලා. ඒකට බුදුසසුනාංශ කියන එවනත හරියට මේ මහා කන්දක් උඩට නැගලා හග්ගෙඩියක් අරගෙන හයියෙන් පිඹපුවාම ලෝකේ පුරාවට මේ සද්ද යන්න වගේ අර මනුස්සගේ මෛත්‍රී ලෝකේ පුරා පැතිරෙනවා. අර කරපෝ සතුම් මැරීමේ අකුසල කර්මයේ යට ගිහිල්ලා මේ මෛත්‍රී කර්ම උඩ ඇවිල්ලා එයා දිවි ලෝකෙට යනවා. හොරකම් කෙරුවා දන්නවනම් බඩපපුව දනවනම් දන් දීපල්ලා. දීලා දීලා දීලා ඒක වහයලා යන දන් දීපු දවසේ ඒ මනුස්සයා හිතා ගන්නවා අනේ මම අද දන් දෙන්නේ එදා හොරකම් කරපු නිසා. මම අද ඒක පාඩමට ගත්තා. ඔකටයි බුදු කෙනෙක් ලෝකේ පහළින්නේ. ඔකටයි සීලය කියන්නේ කියලා මේ දාහණයෙන් මේක වහයලා යන ගිය දවසක හොරකම් කරපෙකත් දිවි ලෝක යනවා. ඒක liver වෙලා දැන්ස කියනවා කවදා හෝ මිනිහෙක් සතෙක් මරලා මේ වගේ බුදු කෙනෙක් උපදිච්ච සාසනයක මෛත්‍රී කරලා ගොඩ ගන්න පුළුවන්කම තියෙදි අනේ මම සත්‍යෙක් මරණ අනේ මම සත්‍යෙක් මරණ අනේ මම සත්‍යෙක් මරණ කියලා අර සත්‍යෙක් මරපෙකම සමාදන් වෙන එක අනිවාර්යම පය යනවා කියලා කියනවා. ඒ මොකද නිතරම සමාදන් වෙන්නේ අකුසලයේ. ඉතින් බෞද්ධයා විතර අමන જાතියක් මම දකින්නේ නැහැ. වැරද්දක් කරලා ඒකම පශ්චාත්තාප වෙවි ඉන්නවා. ඒකම පශ්චාත්තාප වෙ ඉන්නවා. ඉතින් මං හිතනවා බර ගණන් කපා යනවා ඇති කියලා. ශාසනික සාන්තියක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දන්නේ නැහැ යතිවිච අකුසලේ නිසා මම දැන් මිනිහෙක් වෙනවා. බෞද්ධෙක් වෙනවා. මේ බුදුහාමුදුර කියලා තියෙනවානේ මේක වෙනවා කාටවත්. බලන්න බුදු ජානසිකේ ජාතක කතාවල මොනවද අකුසල කර්ම කරන තියව තියෙන්නේ කියලා. බුදුහාමුදුර කියනවා බොරු විතරක් කියලා නෑ කියලා. අනේ සියලුම අකුසල කර්ම කරලා තියෙනවා. ඒක ලියලා කියනවා මේ මෝඩයෝ මෝඩයෝ පුංචි අකුසල කර්මයක් කරලා ඒකම සමාදන් වීම නිසා කොච්චර පින් කරත් අපාය ඥානවන්තය විශාල අකුසල කර්ම කරලා බුදුන් දැකලා තමන්ගේ චරිතය හදාගෙන ඒ ඇති වෙන්න පින් කරලා දිවි ලෝකයන් ඉතින් මේ පුත්තජනේ කොහොමනම් කර්මේසා කර්මඵලයේ තේරුම් ගන්නේ කියලා අහනවා පුත්තජනයා කතා කරන්නේ මේ ලිම්මැඩියෝ වගේ මේ පුංචි කර්මයේ සහ කර්මඵලයේ පිළිබඳ තේරුමක් ඇතුව Tamanට සාප කරගන්න. වැඩිම සාප කරගන්නවා. ඉතින් අනිවාර්යෙන් අපාය තමයි. එයා කොච්චරවත් Taman කරපු අකුසල කර්ම ගැන නැවත නැවත කතා කරනවා නම් ඒකට කියන්නේ අකුසල සමාපත්තිය කියලා අපාය යනවා. ඒ නිසා අපි මේ භාවනා මධ්‍යස්ථාන හදන්නේ භාවනා කරවන්නේ ඔක්කොම පව කරපුන්ට තමයි. ඊට පස්සේ බැඳගෙන කරපල්ලා. බැඳගෙන පින් කරන්නේ කරලිවලා අරක මතක් කරන්නවත් එපා. මතක් කරන නම් කියන්න ඕනේ. ඔබ දන්නේ මම අද මේ දිල් අරගෙන සුදු ඇඳගෙන හිටියට මමත් මේ අඟුලිමාල කෙනෙක් තමයි. මමත් අර බුදු නොහිටියා නම් මාත් උසාවියක තමයි. වීරේ තමයි. මහවලුගේ තමයි තපින්නේ කියලා කිව්වනම් කාටද ආඩම්බරයි? ඒකට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒක නිසා අපි මේ අපිට පන්සිල් පද පහෙන් තුනයි කඩ රැකෙන්න පුළුවන් දෙකක් කරන්න බෑ කියලා. අර කැඩෙන සිල්පද දෙකම සමාදන් වෙනවා නම් මං ආයේ නෑ ඕමාන්තිය කොහෙවත්. මොකටද මේ පව් සමාදන් වෙන පිරිසක් එක එක ගමනක්වත් යන්නේ. උත්තර මතක තියාගන්න මේ ශාසනය කියන්නේ ෆුල් මේ 230 කරන්ට් එකට වැඩිය හොඳ කරන්ට් එකක්. ඒක දුවනවා. හම්බුණා නම් Taman දන්නවනේ වැරදි කරලා තිනවා දැන් ඔන්න හම්බුණා එළිය. අරක වහයලාගෙන යට කරන්න. කරලා වැරදිච්ච ගැන කතා කරන්න එපා. කවදාකවත් කතා කරන්න යන්න එපා. ඒ වෙනුවට අපිට කතා කරන ත්‍රිපිටකයක් තියෙනවා. අපිට ඒ වෙනුවට හරිය ගිය මිනිස්සුගේ චරිත තියෙනවා. ඒ වගේම අපිට කියන්න බලන් අපි මම මේ සාසන නිසා මෙන්න මේ මේ විදිහට කරගත්තයි කියලා ඒ ටික පෙන්නකොට සත්‍ය වහන්න බෑ. කඩාගෙන එළියට එනවා. ඒක මහා රැඩිකල් වාදී වැඩක්. ඒක මේ විප්ලවීය වැඩක්. පව් සමාවෙන්තු සමාපත්තියට යන්න බෑ. සමාපත්තියට යනවා භවනා නොකරන අය වෙන දන්නේ නැහැ නේ වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් වෙච්ච එකට ඉතින් එකටල තියෙන අනේ කුණු පංචස්කන්ධය අනිච්චං දුක්ඛං අනත්තං කේසාලෝමානක හදන්තා මංචෝ වංචන තවණී අනිච්චං අනිච්චං කියලා මැරලා යන අපායම තමයි. කිසිම වෙලාවක අනේ මගේ හිත වර්තමානයේ තිබ්බා සතිය පිහිටියා මට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටහෙනවා. ඒකට කරපව බලපන්නේ මේක මම මතු කරලා ගන්න ඕනේ කියලා කිව්වනම් ඒ මායයටත් බෑ හරස් කපන්න. යමයටත් බෑ හරස් කපන්න. කෙලෙස් වලටත් බෑ හරස් කපන්න. ඒ නිසා කරුණා කරලා මේ සතිය කියන ඒකට කියන්න පුළුවන් මේ ස්වෛරී බලයක් ඒක. විධායක බලසහිත බලයක්. ඕනම කුසලයක් කපන්න ඒ නිසා මේක හම්බුණාට පස්සේ මේ සතිය යට කරලා වෙන දේවල් යන්න හරින්න එපා. පුළු පුළුවන් වෙලාවට මේක මතු කරන්න. ඒ කෙනෙකුට ධෛර්යය දෙන්නයි බුදුරජාණන්ගේ සංකදම් වගේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. ඒ සාමාන්‍ය බෞද්ධයෙකුට හිතා ගන්න බෑ බුදුහාමුදුරුවෝ කියනවා මේ නිසා පින් කරන්නේ නැතුව අපාය යනවා, අපව් කරන්නේ නැත්නම් දිවි ලෝක යනවා කියලා කතා ඉවර කරනවා. ඒ නිසා ඕනම ඒ පව් කරන කෙනෙකුට දැන් මම දැන මම අවුරුදු 26ක් වෙනකම් කරපු පව් ටොං ගන්න. මෙතන ඉන්න කාටවත් හිතන්නවත් බෑ. දැන් බලනවා උඩ ආසෙක ඉඳන පැහිය වගේ කෑ ගහන්නේ. මොකක්වත් නෑ අවුරුදු 30ක් විතර භාවනා කරා. ඒ නිසා මම ඔය කවුරු කිව්වට නෙවෙයි මම බුදුහාමතුරු අනුගමනය කරන්නේ මම කරපු අකුසල් මන් දන්න නිසා. පින් කරන දන්නේ නිසා නෙවෙයි. ඊට පස්සේ මට තේරෙනවා ඔක්කොම මකන්න පුළුවන්. ඔක්කොම මේ මේ වතරෙන් මකන්න පුළුවන් තින්තේ ලියලා තියෙන්නේ. ඉතිරපතින්තේ නෙවෙයි. ඒක ගණන චන මාත්‍ර වශයෙන්. ඒ ඒ වෙලාවේ කඩලා කඩලා කඩලා කඩලා පුරුදු කරන්න. එතකොට මේ තව කෙනෙක් එහෙම තැවෙන, පච වෙන, පශ්චාත්තාප වෙන කෙනෙකුට කතා කරලා තියන්නේ කරුණාකර කණපින්දම් ගහන්න එපා සාසනයක් තියෙනවා. එච්චරයි කියන්නේ. කරුණාකර කණපින්දම් ගහන්න එපා. ඉත්‍තිරව මේක අකුසලයක් කරපුවම අපාය යන සාසනයක් නෙවෙයි නම් මොකටද බුදුහාමුදුර කෙනෙක් කරන්නේ. එහෙනම් මොකටද නිවන් දැකීමක්? කොහොමද නිවන් දකින්නේ? ඒ තරම් තෙදක් පුදුජානනාසිකේ ධර්මයේ තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන අය ඒ වගේ මේ වගේ ප්‍රශ්න අහලා මේ වගේ සුද්ධ කරගෙන හොඳටම පන්නරේ තියාගන්න සතිය. හැම වෙලාවෙම පුළු පුළුවන් හරිය සතිය වැඩි කරන්න. ඒක පොඩ්ඩක් හරි වැඩෙනවා නම් මතක තියාගන්න ඔය කිසිම සීලයක් නැතිකමක හෝ සම්මාද්ධාවක් නැතිකම බාධාවක් නැහැ. සතිය වැඩෙන බවට තියෙනවනම් අපිට චරිත සහතිකයක් ලැබෙනවා. ඒ වගේම Tamanට සිල් නොකඩපු සිල් නොකඩපු කෙනෙකුට වැඩිය සිල් කඩපු කෙනාට තෙදක් වෙනවා. එහෙම තමයි අඟුලිමාල හාමුදුරන බුදුහාමුදුරන මහේ ශාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන දුන්නා. මේ දැක දැක දහහක් කපුව ප්‍රභාකරන්නට කිට්ටු කරන්න හම්බෙන්නේ ඒ මට්ටමට. ඊට පස්සේ හේති නැතුව හෙළුවෙන් හිටපු වටාචාරාවට විනයගරුක භික්ෂුණීන් අතර පළවෙනි තැන දුන්නා. ඔකට හෙළුවෙන් ඉන්නේ නැහැ. ඒව දැකලා ඒක නෙමෙයි මම කියන්නේ. මේ වෙච්ච අකුසල් සමාදන් වෙන්න යන්න එපා. ඔව් මකන්න යන්නත් එපා. ඒක හොඳටම බාර ගන්න. බාර අරගෙන ගන්න මේ අතින් ඒක මකන දේ, සුදු දේ, සතිය අරගෙන වෙලා පෙන්නඳ ඒ ඒ සීල කැඩුනට, ශ්‍රද්ධාව කැඩුනට සතිය නැගිටින්න ප්‍රශ්නයක් නැහැ. ඒක වඩ아가න යනකොට යනකොට අරවා සීරම කම්පන්සේට් කරනවා එහෙම නැත්නම් මකාගෙන එළියට එනවා එදාට තේරෙනවා බුදුහාමුදුර ජීවත් වෙනවා ධර්මයේ ජීවත් වෙනවා සංඝයා ජීවත් වෙනවා කියලා නිසා මේ ශාසනයේ තියෙන්නේ පව් කරපු උන් තමයි ඒක උත්තරම තේිනවා ත්‍රිපිටකයේ කියනකොට බුදුහාමුදුරන්සේ මේ පව් කරපු උන් හොයාගෙන ගිහිල්ලා කොට දාලා අපිට ආදර්ශයක් වෙන්නලා තියෙනවා සිල්ලුතු ලක්ෂ ගණන් නිවන් දකින්න නැති ඒව ගැන එච්චර සූත්‍ර පිටකේ ලියවෙන්නේ නැහැ ලියවිලා තියෙන හිතුවක්කාරයෝ කොට දාපේවමයි ඒක නිසා මම දන්නේ මට නම් පුදුම ගැම්මක් තියෙන්නේ මේ වැඩේට. මේ බුදුන් දැක්කේ නැති වුණත් මේ ධර්මයේ ලැබුණාට පස්සේ ජීවත් කරවන්න තියෙන අයිතිය. ඒ නිසා අපි ලිඛිත ප්‍රශ්න වලට යමු ඔබ පැත්තක දාන්න. කරු ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවට සැකසීමෙන් පසු මා සිටින ඉරියව් වෙත මාගේ සිත යොමු කරමින් විනාඩි 5ක් පමණ සිටන විට මාගේ සිත ආස්වාසයත් ප්‍රස්වාසයත් කෙරෙහි යොමු වේ. මාගේ හුස්ම මට දැනෙන්නේ උදරයටය. ආස්වාස කිරීමේදී මද සීතල ගතියකින් ඇතුල් වී උදරයේ පිම්බෙන බව දැනේ. නැවත ප්‍රස්වාස පිට කිරීමේදී උණුසුමක් දැනෙන අතර උදරයේ හැකිලීමක් දැනේ. සක්මන් භාවනාවේදී මා ඔසවන পায় වම බව වැටහේ. නැවත পায় පොළවට තැබීමේදී විලුඹ කොටස පොළොවට පළමුව තෙරපි කෙමෙන් ඇඟිලි තුඩු අවසානයේ පොළොව ස්පර්ශ වන බව දැනේ. ඒ දෙපායම වෙන් වශයෙන් හඳුනාගෙන සක්මන් කරමි. පරියංක භාවනාවේදී හුස්ම දෙස බලාගෙන විනාඩි 15ක් පමණ සිටින විට මාගේ වගේ එක් කරගෙන සිටින දෑත් වෙන්වන බව තේරේ. ඒ අවස්ථාවේදී මගේ සිහිය දෙවත්වලට යොමු වෙනවා. නැවත එය හඳුනාගෙන පෙර හුස්මට හිත යොමු කරනවා. දැන් මේ తත්වය හුඟාක් දුරට මගහැරී තියෙනවා. තවත් විටක හුස්මට හිත යොමු කරගෙන ඉන්න විට ඇඟේ ඇඟ උණුසුම් කරවා මුළු ශරීරයෙන්ම දහඩියෙන් දහඩිය පිට වෙන බව දැනේ. මෙය පෙර කී පරිදිම හඳුනාගෙන නැවත හුස්මට සිත යොමු කරමි. මේ මට බාධාවක්ද පහදා දෙන්න. සක්මන් භාවනාවේ අපහසුාවක් ඇති නොවේ. සිහියද බොහෝ වේලාවක් පවත්වාගෙන යා හැකිය. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායස පතමි. ඔබ ඇත්තට මේ වගේ ඒ ධාරිය දාද්දී නැවතානපරන්ට හිත යොදනකොට බාධාවක්ද නැද්ද කියලා කියන්නේ කොයිතරම් Tamange නැවත ආනාපානයේ හිත යෙදීම සාර්ථකද ඒ ප්‍රමාණයට බාධා නැහැ. ඒ නිසා පිටකිනකොට ඒකට සාක්ෂි වෙන්න බෑ. මේ ලිව්වට මේ දෝෂයක් කියනවත් ප්‍රශ්න අහනවට එපයි කියනවත් නෙමෙයි. නමුත් එතෙන්දී Tamanටම තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අත් දෙක වෙන් වෙන්න හදන වෙලාවට එතෙන්දී හිත යනවා. ඊට පස්සේ ඒක ඉබේ සිද්ධ වෙන දෙයක් නේ. ඒ නිසා මම හිතලා කරපු දෙයක් නිසා කර්ම ශක්තියක් නැහැ. නමුත් මේ බාධා වුණාට මොකද නැවත හුස්මට හිත යොදලා බලනවා. බලනකොට Taman ගමනක් ගිහිල්ලා නැවත ගෙදෙට්ට එනකොට Tamanගේ ගෙට ආවා කියලා දැනෙනවා වගේ හුස්මේදී හුරු ගතිය දැනෙනවා නම් අර අත් එහෙම වීම නිසා හෝ හැල හැප්පීමකින් කිසි අකුසලයක් වෙලා නැහැ. ඊට පස්සේ අපිටම දාඩියක් දානවා. එහෙම නැත්නම් සද්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් හිතවිල්ලක් එනවා. ඒ කොයි දෙයක කරුවත් නැවත ආනාපාන දේශව දාන්න පුළුවන්කම තියෙනවනම් යෝගාචර ශිල්පේ දාන්න. ඊට පස්සේ පුරුදු තමන්ගේ gedette එන්න වගේ ආනාපාන ගිහිල්ලා බලනකොට ආනාපාන සංසිඳුම තියෙනවනම් ඒ මොනම දෙයකින්වත් බාධා වෙලා නැහැ. ඉතින් ඒක වෙන්න වෙන්න නැවත නැවත කරන්න කරන්න තේරෙනවා මේ බාධා වෙන නොවන එක අපේ හිතේ තියෙන එකක් මිසක්කා. ඒ කියන්නේ භාවනා නොකරපු කෙනාගේ තියෙන අවිශ්වාසය මත වෙන එකක් මිසක්කා. විශ්වාසයෙන් බැලුවොත් ওই කිසිම දෙයකින් බාධා වෙන්නේ නැහැ. බාධා වෙයි කියලා තැක හිතුවොත් බාධා වෙනවා. බාධා වෙයි කියලා පශ්චාත්තාප වුණොත් බාධා වෙනවා. බාධා වෙයි කියලා බය වුණොත් බාධා වෙනවා. ඒ නිසා විශ්වාසය ඇති වුණාට පස්සේ එයා දන්නව බාධා වෙන්නේ නැහැ. මගේ හිතේ ඒතියෙදි බාධා වෙනවයි කියලා මාව වටන්න හදනවා. එන්නේ හිත තමයි මායයි කියලා කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. දැන් බාධා වෙන්නේ නැහැ. කොච්චර කෙරුවක්වත් මට ආපහු මේ අරමුණට එන්න පුළුවන්. නැත්නම් මූල කර්මන්තට එන්න පුළුවන්. එහෙම තාක්ෂණයක් තියෙනවා. එහෙම යාන්ත්‍රණයක් තියෙනවා. මට බලන්න පුළුවන්. මම බැලුවා. බලනකොට මූල කර්මස්ථාන නැත්නම් ආනාපානේ තමන්ගේ ගමනක් ගිහිලා ගෙදර එන කෙනෙක් තමන්ගේ ගෙට එන්න වගේ ස්වභාවිකව තියෙනවා නම් එහෙනම් ඒකෙන් කියන්නේ දෙන බාධා වෙලා නැහැ. සමහරවිට පොඩි කලබගෑනියොත් වෙලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ආයෙ කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක ස්වභාවීය තකහැර දැන ගැනීම සඳහා මේ ලියුපෙක්කණෙන් අහන්න පුළුවන්. ඔය කියන විදිහට ඒ දාඩිය දාලා හිත පොඩ්ඩක් හැල හැප්පිලා නැවත ආනාපාන හිත යනකොට ආනපානේ Tamange මේ සතිමත් හිත මෙනෙහි කරන හිත බාර ගන්න සාදරව ඉන්නවද? එහෙනම් ආනපානේ කැළඹිලා නැවත සතිය පිටව ගන්න බැරි කලබගැනීමකටපත් වෙලා තියෙනවද කියන සාක්ෂිය දෙනවනම් සභාවට ඒක මම හිතනවා ලොකු ධෛර්යයක් වෙයි කියලා. කැමති නම් ඒ දීප එක්කන අපිට කට උත්තරම් බඳින්න. ඒ වගේ පැකටන වෙලාවට මම මේ හිත අඳුනගෙන හඳුන ගන්නවා මගේ හිත දැන් වෙනතකට යොමු වුණා කියලා මං නැවත ඒ හිත හදාගෙන නැවත මගේ ආනාපාන සතියට මම පිවිසෙනවා. මගේ එක ක්‍රමවත් ඊට පස්සේ සිත යොමු වෙනවා ආනාපාන සතිය කෙරේ. කොයි කියන්නේ නැවත තමන් මේ වෙච්ච කලබගෑනිය දැනගෙන ආනාපානට හිත දාලා බලනකොට ආනාපානෙට හිත යොදන්න බාධාවක් නැත්තම් නැත්තම් ආනාපානෙ මේ එන මානසිකාරය යොදන හිතට සාදර නම් මෙතන කැළඹිලා නැහැ. ඒක තමයි අපි දැනගන්නේ. ඉතින් මේක ලොකු වටින තාක්ෂණයක් අපට තියෙන. අපිට හැම වෙලාවෙම හිත කැළඹිලාද නැද්ද කියලා බලන්න පුරුදු කරන ලද අරමුණක් තියෙනවා. ඒ නිසා අපි කලබගැනියක් වුණොත්, හැලහැප්පීමක් වුණොත්, අනිශ්චිතතාවයක් ආවොත්, සැකයක් ආවොත් හිත යොදලා බලන්න මූල කර්මස්ථාන. යොදනකොට මේ මූල කර්මත්තානත් එක්ක හිත බොහොම සුවදව යනවනම් මේකෙන් හානියක් වෙලා නැහැ. මේක කොච්චරක් විශ්වාසයේ ඉතරහට එනවද කියලා කියනවනම් මේක හරියට භවනා කරනකොට කලබල වෙනකොටම දන්නවා මට ඕනේ නම් උරගා බලන්න පුළුවන් ආනාපානෙට ගිහිල්ලා. ඒකට මම දන්නවා කලබල වෙලා නැහැ. නිසා මේක කොහොමඩක්වත් මේ වෙච්චි දාඩිය දෙමින් මට කලබලයක් නෙවෙයි කියලා දාඩිය දිහා බලන්නෙම බොහොම දණියෙන් පල්ලෙහාට දාලා. භවනා කරලා පුරුදු වෙනකොට එන අත්දැකීම අනුව ඔය මොන කෙනා ඇවිල්ලා උසුන්ට හැදුවත් මොන කෙනා ඇවිල්ලා කලබල කරන්න හැදුවත් ඒ කෙනා දන්නව කලපුරුද්ද තියෙනවා ඕනේ නම් මට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මූල කර්මත්තාන්න දාලා මම දන්නවා එතකොට එන උත්තරේ ඒ නිසා ඔය එන්නකොටම දන්නවා ඔය කිසි දෙයකින් මාව කලබණ්ඩ කම්පණය කරන්න චංචල කරන්න බෑ කියලා ඒ විශ්වාසය තමයි අන්තිමට අපිට පෞරුෂත්ව වශයෙන් ඉතුරු වෙන්නේ එහෙම නැත්නම් අපිට භාවනාවක් වශයෙන් වැඩෙන්නේ මුලදී මුලදී වගේ පොඩි පොඩි නැවත පරීක්ෂා කරලා බලන්න හිතෙනවා ප්‍රතිසහකට බැත්ත විශ්වාසය එන්නේ ඉස්සරහට යනකොට යනකොට විශ්වාසයක් එනවා ඔය මොනවා කරන්නද ඔය මොනවා ආවත් ඔය මොන බහුරූකෝලම් පැහවත් ඔය මොන වේස නිරූපණ පාගනාවත් මගේ සත්‍ය ගඩන්න බෑ කියන විශ්වාසය ඉන්නවනේ. ඒකට කියනවා අදිමොක්ඛේ කිය. ඒක මේ ශ්‍රද්ධාව දිනු වෙනකොට කුසල ඡන්දේ වෙනවා. කුසල ඡන්දලා අපි චෙක් බල බල තමයි යන්නේ ගමන. යොද යොදා බලන ආනාපාන. යම් වෙලාවක අඩිමොක්ක චෛත්‍යිකය ආවට පස්සේ යොදන්න දෙයක් නැහැ මම දන්නවා හිත කැඩෙන්නේ නැහැ. කෙලෙසෙන්නේ නැහැ කියලා. එහෙම එනකොට කෙලස් නිකන් උණු වෙලා ඇක්කෙනවා. කෙලස් වලට බෑ මේ තෙදත් එක්ක දෙල්ලම් කරන්න. නමුත් ඒක හිතලා ගන්න එක නෙවෙයි. සද්ධාව කුසල ඡන්ද වෙලා කුසල ඡන්දේ අදිමොක්ඛේ බවට පත් වෙනකොට අර ඇලිමුගටියා එනකොට ණය නිකම්ම දැපෙන වැටෙනවා. සාමාන්‍ය මුගටියා වගේ නෙවෙයි. ඇලිමුග තියාගෙනවට මේ ගමේ කතා. අන්න ඒ වගේ හිත දෙදක් එන්න පටන් අර ගන්නවා තමන්ගෙම සතිය මේ මෙතෙක් තමන් ජීවිතේ හම්බ කරපු සියලු දේට වැඩිය. හැම අතිම්ම ආරක්ෂාව සලසනවා. ඒ නිසා මේ සති චෛතසිකේ තියෙන තාක්කල් එහෙම නැත්නම් මේ තමන්ගේ ආයුධේ තියෙන තාක්කල් මොන දෙයක් ආවත් බය නැහැ. දැන් තියෙන්නේ ඒ විශ්වාසය ඇති වෙන වෙලාව. එතකන් කියනවා ආනපාන යෝධෝදා බලන්න. ඊට පස්සේ වෙලාවක් කියනවා ආනපාන යෝධලා බලන්න ඕනේ නැහැ තමන් දන්න. ඒක මේ විශ්වසනීයත්වය. අධිපක්ෂය කියන්නේ විශ්වසනීයත්වයට යොදා යොදා බලන්න බලන්න වශී කරන්න කරන්න සිද්ධි කරන්න කරන්න තමයි තේරෙන පටන් ගන්නවා මේ සතිය වැඩ කරන්නෙම අමලියකදී තමයි. සතිය උදව් කරන්නෙම කලබගැනියක් ආපු වෙලාවේ එයා ඉබේම ඇවිල්ලා අවශ්‍ය කරන විශ්වාසයේ නිසක බව අධිමුඛ්‍ය ලබා දෙනවා. එතෙන් දැනකන් ටිකක් කරදරයි තමයි. කොජිට කරලා කරලා සාතික කරගන්න එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ පාද නමස්කාර කරමි අවසරයි. පරයන්ක භාවනාව ගැන සඳහන් කරන්නෙමි. පහසු අසුන්ගෙන මම මෙතනෙයි මෙනෙහි කරමින් විනාඩි කිහිපයක් ගත කළ අතර අසුන්ගත් ඉරියව්ව ගැන විමසිලිමත් විය. විනාඩි දෙකකින් පමණ නාසයේ අගට හුස්ම දැනිනි. දැනුණු අතර හුස්ම ඇතුල්වීම තදටත් පිටවීම පහසු ලෙසත් දැනුනේය. ක්‍රමයෙන් හුස්ම ඇතුල්වීමේදී නාස්පුඩු පිම්බෙන ආකාරයද දැක ගන්නට ලැබිනි. මෙසේ විනාඩි 15ක් පමණ ගතවන විට ක්‍රමයෙන් හුස්ම සැහැල්ලු වන ආකාරය හඳුනාගත් අතර හුස්ම රැල්ල ඇතුල්වීමේදී පෙර තිබූ තදගතිය වෙනුවට පහසු සියුම් බවක් දැනුණි. ක්‍රමයෙන් හුස්ම රැල්ල ඊටාම සියුම් විය. හුස්ම රැල්ල දැකගත නොහැකි විය. මේ වන විට විනාඩි 30ක් පමණ ගත වී ඇතැයි සිතමි. ඊතා විමසිලිවත්ම සිටින විට අසුංගන ඇති අසුංගන ඇති අයුරු දකින දකින්මා ශාරීරියේ බර උසලා ඇති තැන්වල තෙරපුම දැනිනි. ක්‍රමයෙන් එතනින් ඉවත් වී කකුලේ හටගත් වේදනාව දෙස සිත යොමු විය. ක්‍රමක්‍රමයෙන් වේදනාව වැඩි විය. ඒ දෙස හොඳින් බලා සිටින විට වේදනාව ටිකෙන් ටික අඩු වී යන අයුරුදුටිමි. වේදනාව හට ගැනීම, පැවතීම, නැතිවීම හඳුනාගත් අතර ඉන්පසුව කුසගින්නක් හටගත්නා බව දැකගත් අතර ක්‍රමයෙන් වැඩි වී නැති වී ගිය බව වටහා ගත්තේය. යම් යම් ශබ්ද ඇසුණත් ඒවා හොඳින් නිරීක්ෂණය කළ අතර කිසිම ගැටීමක් හට නොගත්තේය. ඒවා හොඳින් නිරීක්ෂණය කළ අතර නැවතත් භාවනාව තුළට එන විට සියුම් හුස්ම රැලි දැකගත හැකි විය. එයට සිහිය පවත්වන විට විනාඩි දෙක තුනකින් නැවතත් හුස්ම රැල්ල සොයාගත නොහැකි විය. හොඳින් විමසිලිමත්ව සිටන විට කයේ තැන් තැන් වල හටගන්නා පුංචි පුංචි වේදනාවන් දැකගත හැකි විය. ඒවා ඊතා කිටි වේලාවක්කින් නැතිවි නැතු අතර ඇස්වසා සිටියේද බාහිර ආලෝකය ඊතා ප්‍රසන්න බව දැක බව දැනින. මුහුණ පුරාද පුංචි පුංචි තෙරපීම් ඇති බවද දැකගත හැකි විය. ඒ හොඳින් නිරීක්ෂණය කරමින් විනාඩි 10ක් පමණ යන විට නැවත කකුලේ වේදනාව ක්‍රමයෙන් වැඩි වූ වැඩි විය. විනාඩි 3ක් පමණ ගතවන විට ක්‍රමයෙන් අඩු වී නැති විය. ඉන්පසු එම ප්‍රදේශයේ වලලු කර ළඟ ක්‍රමයෙන් හිරිවැටි ගොස් ඊතා පහසුවක් දැනිනි. මෙලෙස විනාඩි 5ක් පමණ ගත වෙන විට අද දවසේ මුල් පරියංක භාවනාවේ කාලය අවසන් විය. ඉරියව්ව මාරු කිරීමෙන් ඉරියව්ව මාරු කිරීමක් අද අවශ්‍ය නොවිය. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උතුම් භාවනා උපදෙස් নমස්කාර පූර්වකව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ පිත් අනුමෝදන් කරන අතර ඊතා ඉක්මනින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. පින්වත් පොඩි පණිවිඩයකුත් තියෙනවා එක්කම පින්වත් සභාපතිතුමා ප්‍රමුඛ විහාර කොමිටුවත් සංවිධායක මණ්ඩලයත් සිකුරාදා දිනය මෙම ස්ථානයේදීම වැඩසටහන පවත්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එය පින්වත් ස්වාමින් වහන්සේගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හේතු වන්නේය. සැමට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා. මේ දේශපාලන ලෝකවල බේරගන්න මේ මුල් අඩියට හිත යදනවා නම් අට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් අංගුත්තර නිකායේ සනිමිත්ත වර්ගයේ තියෙනවා සූත්‍ර 10ක් තියෙනවා ඒකේ කියලා තියෙනවා මේ පුංචි සූත්‍ර සාමාන්‍ය පෙළවල් දෙකයි තුනයි කියලා තියෙන්නේ සනිමිත්තා බික්ක වේ උපජ්ජති පාපක අකුසල ධම්මානෝ අනිමිත්තා තස්මින් ඒව නිමිත්තේ පහිනේ තස්තං අකුසලම් පජහති කියලා උපදින තා කෙලස උපදින නිමිත්තක් නැතුව කියලා තියෙනවා. නිමිත්තක් නැතුව කෙලස උපදින්නේ නැහැ. ඒ නිසා අපිට උපදින හැම නිමිත්තක්ම කෙලේශයක්. ඒ නිමිත්ත ගෙවෙනවයි කියලා කියන්නේ කෙලස් ගෙවෙනවා. ඒ නිසා අපිට ආනාපානෙ මතුවෙනකොට ඒකත් කෙලේශයක්. ඒ ශානපන ගෙවෙනකම්ම බලනවා කියලා කියන්නේ දැක්කයි කියලා කියන්නේ ඒ කෙලෙස ගෙවුණා. ඒතර කකුල වේදනාවක් එනවා. ඒකත් කෙලෙසයක්. ඒක ගොරෝසු වෙලා, සියුම් වෙලා නොදෙන්නේ. ඒතර ඒ කෙලෙසි කියවෙනවා. ඊට පස්සේ ඔය එක එක එක එක දේවල් ඇවිල්ලා එන හැම එකක්ම මේ පිරිසුදු වතුරට වැටෙන ගලක් වගේ, කොලයක් වගේ ඒත් එක රැලි මාලා නගේ වගේක් නගිනවා. ඊට පස්සේ ඒ රැලි මාලා ආය නගින්නේ නැහැ. ඒක ගෙවෙනවා. ඒ නැගෙන නැගෙන රැලි මාලාව ගෙවෙනකම් බලා ඉන්න එකට ඒ කියන්නේ යා දන්න ඕ නැග්ගට ඒවට පවත්තන්න බෑ. ඒව ගෙවෙනවා. ගෙවෙනවා දිහා බලා හිටියනම් ගෙවෙන්නේ කෙලෙස්. ඒතකොට මේ ගෙවෙනවා දිස බලා සිටීම කයානුපස්සනාව, වයානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිසග්ගානුපස්සනාව කියලා ගැඹුරු භාවනාවක් විදිහට බුදුරජාණන්සේ අට්ඨරස විපස්සනා ආදී උගන්වනවා. ක්ෂය වෙන හැටි දකින්නවා. කයානුපස්සනාව. වැය වෙන හැටි දකින්නවා. වයානුපස්සනාව. නිරෝධානුපස්සනාව. නිරුද්ධ වෙන හැටි දකින්නවා. පටිනිසක් ගන්න පස්සේ කොහොම කරොත් ඔයගොල්ලෝ යනවා තමයි කියලා මේ එන පැත්ත බලන්නේ එන පැත්ත බැලුවොත් දුක්ඛ සත්‍ය මේ එන දේ ගෙවෙන පැත්ත බැලුවොත් නිරෝධ සත්‍ය. ඉතින් ඒක නිසා අපි ඊයේ තවස ධර්ම දේශනා කොට මම මතක කරන්න හැදුවේ ඒකයි. gedarat dorak කතා කරලා මේ වගේ තැනට ආවට පස්සේ අර gedara dora සම්බන්ධ ප්‍රශ්نين අපි අයින් කළා. මෙතෙන්ට ආවට පස්සේ මෙතන ප්‍රශ්න වර්ගයක් තියෙනවා තමයි. ඒ ප්‍රශ්න නැති වෙනකන් කටයුතු කරනවා. මිසක් ප්‍රශ්න වලට චෝදනා කරන්නේ නැහැ. මෙතෙන්ට ඇවිල්ලා අපි කයට සීමා කරලා කය සීමා ගත්තට පස්සේ මේ තැන ප්‍රශ්නත් නැහැ, gedara ප්‍රශ්නත් නැහැ, කයේ ප්‍රශ්න ටික විතරයි. කය දිහා බලනකොටත් ඕකේ එක්ක හුස්ම පේන්නේ, එක්ක වේදනාව පේන්නේ, එක්ක මොකක් හරි එක වෙලාවට එකයි. ඒ අහුවෙච්ච එක නිමිත්තක් වශයෙන් ගන්න ඒක කෙලේශයක් වශයෙන් අරගෙන ඒ නිමිත්ත ගෙවෙනකම බලන්න පුළුවන් නම් අපිට පේනවා මේ මතුවෙන හැමදේම මතුවෙන්නේ ගෙවෙන්නයි කියලා. ඉතින් මේක ඉස්ලාම් වතාවට දකින්නකොට ධම්මචක්කපවත්තන සූත්‍රය අහන කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට දරා ගන්න බැරි සතුටක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට නිකන් බුදුහාමසෝ බණ කියද්දි සබාවෙ ඉඳලා කෑ ගහලා කිව්වා යං කිංච සමුදේ ධම්මා සම්බන්ධ නිරෝධ ධම්මා. මතුවෙන තාක් මේ ලෝකේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ ගෙවෙන සුළුයි. ඒකට බුදුරජාන් වහන්සේ තමයි උදම්මැනුවේ අඤ්ඤාචිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාචිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා ඔන්න කොණ්ඩයන්ට විතරක් තේරුණා. මතුවෙන තාක් සියල්ල ගෙවෙනවා. කොච්චර ඉවසිල්ලෙන් බලන්න ඕනද බලන්න මතුවෙන දේ නතර වෙන්නේ ඒකට හැප්පුණොත් විතරයි. ඒකට ප්‍රතික්‍රියා කළොත් විතරයි. ඒක අල්ලන ගැහෙන්න ගත්තොත් විතර නැත්තම් මතුවෙන දේ සියල්ල නැති වෙනවා. හැම ලෙඩක්ම මතු වුණාට එක්ක මැරෙනවා එක්ක ධනෙ වෙනොත් එකයි. අතරමැද අත තිබ්බොත් ගෝරි ගොඩයි. මතුවෙන හැමදේම නැති වෙනවා. මොකද මේ සංස්කාර කියලා කියන්නේ ඒකට උප්පත්තියක් තියෙනවා නම් ඒක රංගනයට රංගලා නැතිලා යනවා. ආනෝක බලහනින්ද පුළුවන් නම් ඒක දැනගත්තා නම් ඒක ඉතින් තන්නේ කර සුද්ධ විපස්සනාවක් යන්නේ. ඉතින් එතකොට අපිට පේනවා මෙව නැති වෙන්න ඉස්සෙල්ලා මේ ඉක්මන් කරන්න හදනවා. නැත්නම් කාගේද සහාය ඉල්ලනවා. නැත්නම් දෙයියෝ යදිනවා. එහෙනම් පඳුරු ගැට ගන්න ඒ තේරෙකම වෙන්නේ අර නැති වෙන එක පමා වෙන එක විතරයි. ඒකෙදි කියනවා මේ සම්භාහන විද්‍යාව උගන්වනකොට මේ පොත්වල මේ හිම්බිරිසාවක් හදිච්චාම කාබන් හිටියොත් දවස් 4 සනි වෙනවා. බෙහෙත් කෙරුවොත් දවස් 6ක් යනවා. එම්බිසා කියන්නේ ස්වභාවයෙන් ඇති වෙන අපි කියන දෙයන්නේ ලෙඩක්. ඒක ඇතුළේම ඉමුනිටි එකක් වෙනවා. ඒ දවස් හතරෙන් හරි වෙනවා. ඒ අතරමැද මොනවා හරි බෙහෙතක් කරනවනේ. බෙහෙතට ආනිසන්ත වෙන්න දවස් 6ක් යනවා. ඉතින් මේක දන්නේ නැතුව අපි මේ මොනවා හරි ආපු උඩ පැනලා කෑ ගහලා දෙයියෝ වැඳලා යැදලා එදි මේ හැප්පෙන තනකොටම මේ අර යන්න හදන මිනිහ නතර කරගන්න. එද කරමන බලන්න මැටි බුද්දෙක් වාගේ, ගල් බමුණෙක් වාගේ බකන් නිලාගෙන ඉන්න සුම්මයිරි නිකන් හිටපන්. ඒක තමයි කරන්න බැරි දෙය. ඒක තමයි අපි මේ තැනකට ඇවිල්ලා කරන්නේ සුම්මයිරි කරනවා. සුම්මයිරි කියන එක තේරෙනවද? නිකන් හිටපන් කිය. just being. එතකොට මේගොල්ලෝ විතර රංගනය රංගන යනවා. ඒක අපි කව කරනකොට කියනකොට ඒක ඒ අහන ඉන්නකොට තේරෙනවනේ මේක මේ මේ 아무තු මේකේ ගුඩ දෙයක් හරි ජප මන්ත්‍රයක් හරි গুপ্ত දෙයක් ඇත්තේ නැහැ. ඒ තරමට ඉවසනවා. ඒක තමයි ඉවසන්නා නිවන් දකි කියන්නේ. මතුවෙන දේ දිහා ස්වභාවික මතුවෙන දේ කරන්න යන්න ප්‍රමණවකත් ඒක දිහා හොඳට බලන ඉන්න. හරියට නිකන් මේ චීන කන්නඩියක් දාලා බැලුවා වගේ. ටෝච් එකක් ගහලා බැලුවා වගේ හොඳටම විස්තර බලන්න. ආස්වාසේ මුල මෙහෙමයි මැද මෙහෙමයි ප්‍රස්වාසේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අගමෙන් බල බල බල බල ඉන්නකොට ඕකට වෙන වෙන්න දෙයක් නැහැ. නැති වෙන එක තමයි වෙන්නේ. නැති වෙච්ච දවසේ තේරෙනවා හිටි පිච්ච තැන හුලඟක්වත් ලකුණක්වත් නැතුව කපුරු පිච්චුනා වාගේ නැතුව යනවා. මේ අතරමැද ප්‍රතික්‍රියා කෙරුවොත් ඕකේ ලකුණු හිටිනවා. එතකොට ආඩයක් හිටිනවා, කැලලක් හිටිනවා. ඒක තමයි අපි මේ සංසාරේ පොදියක් අරගෙන යන්නේ. පොදි බැඳගෙන මේ ආත්මෙන් ඊආත්මෙට ගෙනියන්න ඉතුරුචි ආඩේ තමයි. ඉතුරු වෙන ලපේ තමයි. ඒක හේම සනීප වෙන්න අරින්න. එකක් අල්ලලා පුරුදු කරගත්ත දවසේ ඊට පස්සේ තියෙන එක ලක්ෂ වාරයක් කරලා කරලා මත වෙන තාක් නැති වෙන ධර්ම තියෙනවා. ඒකට සංස්කාර කියලා අපි නමක් දෙනවා. ශීල සංස්කාරවම ඒ ගතිය තියෙනවා. ඒ නිසා මේ සංස්කාර කරේ දාගන්න එපා. මේ සංස්කාර වලට උත්තර හොයන්න යන්න එපා. උත්තරේ තමයි මේක දිහා සතියෙන් බලන්නේ. ඒ නිසා මේ රචනයේ අතින් බලනකොට ඒක ඔප්පු කරන්න ලියපු එකක් වගේ. ඒ නමුත් ලියලා තියෙන්නේ තාම මේක එච්චරම ඇඟට වැදිලා නැහැ. ඒටි උපදේශයක් වශයෙන් කියන දේ මේක ඇඟට වදිනකන්, වශී වෙනකන්, සිද්ධි වෙනකන් දිගට දිග දිගට කරලා බලන්න සිකුරාදා වෙනකන් ඉන්නකොට වැඩි වෙයිද නැද්ද කියන්න මට කියන්න බෑ. නමුත් gedara ගියත් කරන්න. કોઈ වෙලාවෙ හැරි ওই කොයි එක මතු වුණත් ඒක නැති වෙලා යනවා. අතරමැද කතන්දර ගොතන්න එපා. අතරමැද අරිමිනාට SMS අරින්න යන්න එපා. අතරමැද අර කට්ටියට පණිවිඩ ලියන්න යන්න එපා. ඒ ලියන ලියන ගාන මේක නතර වෙනවා. යන්න හදන එක නතර වෙනවා. ඉතින් අනේ කාට යන්න බැලා දින එකයි තියෙන්නේ. ඉතින් ඒක ජීවිතේ කිසි ජොලියක් නැති ගතියක් තියෙනවා. නිකම්ම ඇවිල්ලා නිකම්ම යනකොට නිකම් නිකම් නිකම් නිකම් කැඳ බිව්වා වගේ තමයි. බතෝලත් එක්ක වත් කෑවා වගේ තමයි. මොකක්වත් නැහැ. උඹලකටත් නැහැ. රතමත ලොකුත් නැහැ. ඊට වැඩිය හරි ආසයි අපි හරියට කතා කරලා කියන්නේ අනේ ඔයා දන්නේ නැනේ මට මෙහෙම නේ අනේ එහෙමද මෙහෙම කියලා. එයා කියනවා ඕ ඒ ඔයා දන්නේ නැනේ මට මෙහෙම නේ අප්පා. ඔන්න හෙට උදේ වෙනකන් කච කච කච කච කච කච කච කරනවා. අත්ත පහකට ඇති වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කාට කියලා අපිට කාටවත් එහෙම බයිලා කියන්න හම්බ වෙන්නේ නැහැ. ඒසොන්ට ඈත ඉඳලා වෙනවා මෝ නටාගෙන එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. කාටවත් ගතන්දර ගොතන්න බෑ. ඒකල උන්වහන්සේක ධර්මයක් පාඩපත් කළා අපට කියනවා කරුණා කරලා ඔය ਬਾගෙට තැම්බිච්ච දේවල් කාටවත් කන්න දෙන්න එපා. ඔක තැම්බිලා හැඳි ගෑවිලා යනකම් පොඩ්ඩක් හිටපන්. දැන් අපි දින හැම නිවුස් එකකම තියෙන ਬਾගෙට තැම්බිච්ච අලනේ. ඉවර වෙනකන් ඉඳලා නැතුව මේකෙන් ප්‍රවෘත්තියක් හදනවා. අද තියෙන ලොකුම දේ තමයි නිවුස් මේකින්. ඒක කොමෝඩිටි එකක් කියලා. අතන තියෙන කුණු ගන්දල් මෙතෙන් කිව්වට පස්සේ මෙතෙන් තියෙන කුණු එතන කිව්වට පස්සේ ඒ ජනමාධ්‍යයක් පාටපත් කරන ගෑණි මිනිහා කරන්න බැරි එක විතරයි කරන්නේ. බැරි එක යන්ත ඕන දෙයක් කරනවා. ඉතින් අපේ ලොකු සංජානන අපිට කියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුයි. රේඩියෝ නැහැ, ටෙලිවිෂන් නැහැ, ප්‍රවෘත්තිපත්‍ර නැහැ, බත් කාලා හොඳට දිරවනවා අපිට හොඳට නිින්ද යනවා. ඔයගොල්ලෝ සල්ලි දීලා පත්‍ර අරගෙන රේඩියෝ ලයිසන් දීලා ලංකාවේ රේඩියෝ ලයිසන් නැහැ දැන් නිකන් දෙනවා. ටෙලිවිෂන් එකට ලයිසන් ගන්න නැහැ. මොකද මේ කුණු කන්දල් <laughs> විකුණ ගන්න බැරුව ඉන්නේ. ඒක ඉල්ල කොච්චරක් අනුගේ කුණු කන්දල් නිසා අකුසල් සමාදන් වෙනවද බලන්න. යන දේට යන්න අරින්න. එකක් දෙකක් කරලා බලා ගන්න. ඊට පස්සේ තේරෙයි කපුරු පිච්චපු තැනක වගේ මොනවත් ඉතුරු නැහැ. නිසා තව ටිකක් මේ පරීක්ෂා කරන්න ලියලා ඉදිරිපත් කරාට ස්තුතිවන්ත වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් කමඨහන්ගෙන දැන් අවුරුදු කීපයක සිට භාවනා කරමි. සක්මන. ටයිල් පොළවේ සීතලත් ජනේල ළඟ ජනේලේ ළඟ පොළවේ උණුසුමක් පෙනේ. වැලි පොළවේ කකුල கிඳා බසන අයුරුත් තාර පොළවේ රළු බවක් දනිමි. දකිමි. වතුර ඇති තන්වල කකුල තිබෙන විට චිරිස් හඬකින් වතුර කපාගෙන යන බවක් පෙනේ. කුරුළු නාදයේ ඇසෙන විට කනට සිත යන බවත් සීතල සුළං ඇඟ වැදෙන විට ශරීරයට සිත යන බවත් ඒ වෙලාවට පාතුල පාතුල අමතක වී නමුදු ගමන තවමත් ඉදිරියට යන බව පෙනේ. බෑවුමක් නැගෙද්දී ශරීරයේ ඉදිරියට නැමී ගැම්මගන්න අයුරුත් බෑවුම පහතට ශරීරයේ පසුපසට බර වී දනිස් වලින් තද වී සමබර වන අයුරුත් දකිමි. කොහුපාපිස්ස ඇනෙන නිසා එහි ඇවිදීමට මම අකමැති අයුරු දකිමි. ටික වේලාවක් සක්මන් කර සක්මනේ කෙලවර නැවතුන විට මා නැවතී ඇති නමුදු පොළව පාවලට යටින් තවමත් පොළව ඉදිරියට යනවා මෙන් දැනේ. ඉදිරියේ දකින පුටුවක් මල් පෝච්චියක් වැනි දේ ගින්නකට උඩින් හිමාලයට අසු වී ඇති විට ඇදවි යන විරූපී යන්නාසේ පෙනේ. පර්යංකය. සක්මණින් පසු පර්යංකයට වාඩි වූ විට ශාරීරියේ පුරාම සියුම් කම්පනයක් දැනේ. එය දැනෙන තැන පරයන්කෙන් පරයන්කයට වෙනස්ය. හුස්ම ගැන බැලීමේ ආයාසයක් ලෙස දැනෙන නිසා මම කම්පනය බලා සිටිමි. බොහෝ විට ශරීරයේ නොදරී යන අතර එවිට එයා කන්ඩිෂන් ශබ්දය මීට සමානව ඇසෙන නිසා ඒ අසා සිටිමි. තවද ශබ්ද ඇති වී තිබී නැතිව යන අයුරු දැකගත හැකිය. සිතිවිලි පැමිණ සුළු වේලාවකින් සතිමත් වී නැවත මම දැන් මෙතනට කැ පැමිණිමි. විශේෂ හේතුවක් නැත. විශේෂ විශේෂ සතුටක් නැත. විශේෂ දුකක්ද නැත. නමුත් මෙම කම්පන ශබ්ද අවස්ථාවේ සිට ඊළඟට වෙන්නේ කුමක්දයි පැයක් පමණ බලා සිටිය හැක. තවම සිතවිල්ලක් එක මොහොතක් තවම සිතවිල්ලක් එන මොහොතේම හඳුනාගත නොහැක. එයට තප්පර කීපයක් පමාවක් ඇත. සමහර අවස්ථාවල නිදිමතකට හුරු අවස්ථාවකට යයි. බෙල්ල කඩා හැලේ. ඉන්නේ කොහිද? ශාරීරියේ සියල්ල නොදෙනී යයි. ස්වල්ප වේලාවකින් නැවත ප්‍රකෘති තත්වයට ශබ්දවලට ඉන්නා තැන සහ ශාරීරියේ දැනීම පටන් ගනී. ඉඳහිට ශාරීරියේ ගැස්මක්, નિરાයාසයෙන් ලොකු හුස්මක්ද වැටෙන අයුරු දැකගත හැකිය. ස්වාමින් වහන්සේ තවදුරටත් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ජීවිතේම නිවන් සුව ලැබේවා. මේකේ තියෙනවා මොනම දෙයක් හරි එක දිගට බලා ඉන්නකොට ඒ පොතේ ලියලා තියෙන සබ පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණ වලට හැරෙනවා කියන. පෞද්ගලික ලක්ෂණ කියලා කියන්නේ බලන වස්තුව ලෝකේ අනික් වස්තු වලින් වෙන් වෙලා අනන්‍යතාවකින් යුක්ත වැඩ වෙනවා. මේක නිල් මේක කහ. ආදි වශයෙන් මේ දෙක හැඩේ වර්ණේ තද ගතිය ආදි වශයෙන් ඕනෙම වස්තුවක තියෙන පෞද්ගලික ලක්ෂණ අපි ආරම්භකේ ආරම්භයේ පටන් ගන්න එක දිහා හොඳට බලන් හිටියොත් ඒ පෞද්ගලික ලක්ෂණ පොදු දේවල් බවට පත් වෙනවා ඒක පේන්නේ ආස්වාසය ප්‍රස්වාසය නැත්නම් වමයි දකුණයි කියලා බල බල ඉන්නකොට ඇවිදින බව දන්නවා වම දකුණ වෙන් කර ගන්න බැරුව යනවා වමේ ලකුණු දකුණෙත් තියෙනවා දකුණු ලකුණු වමත් තියෙනවා ඉස්ලාම මේ දෙක හොඳට වෙන් වෙලා පේනවා. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස බල බල ඉනකොට මේ ආශ්වාසය මේ ප්‍රශ්වාස කියලා වෙන් කර ගන්න බැරි වෙනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර තියෙන මරියාදාව සීමාව ඉර බොඳ වෙට පටන් ගන්නවා. ඉතින් මේක උඟ දෙනකොට අවබෝධ කරගන්න අමාරුයි භාවනා දියුණුවක්ද නැත්නම් සතිය කැඩීමක්ද එහෙම නැත්නම් මේ ඇස්වල මායාවක්ද මොකද වෙන්නේ කියලා මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත් වෙන හැටි දිගට බලහිනියොත් පේන්නේ ඒක ගූඪ ධර්මයක්, গুপ্ত ධර්මයක්, මායාකාරී ධර්මයක් විදියට. නමුත් වෙන්නේ මොකද්ද? සීමාව කැඩලා යන එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ඉඳගෙන ඉන්න බවට හුස්ම නෙවෙයි මේ කම්පන චංචල වලට හිත යොදාන හිටියොත් පේනවා මේ පණ තියෙන නිසා මේක නලියනවා. කොයි වෙලාවෙත් නලියනවා. කකේම නිින්ද කියලා නැති බවත් තේනවා මේක මේ නලියන බව දන්න නිසා. ඒකෙම මේකේ සතිය තියෙන බව දාන්න. නමුත් දැන් මම සහ මම නොවේ කියන සීමාව කොහෙද කියලා බැලුවොත් අර ඇස් දෙක වහනකොටම තිබුණ සීමා මොකුත් නැහැ. නලියවිල්ලක් තියෙනවා. නමුත් ඒක මේ පිටදි මේ ඇතුලේ මේ පිට කියලා වෙන් කරගන්න බැරි වෙනකොට ඒ යෝගාවචරය ආත්ම සංඥාව බර කෙනෙක් නම් රූපෙට ආස කරන කෙනෙක් නම් පුදුම බයකටපත් වෙනවා. දැන් මට තිබුණ මේ මගේ රූපේ දැන් නැති වෙනවායි කියලා. නමුත් බුද්ධ පුත්‍රයෙක් නම් බුද්ධ දුහිතෘකාවක් නම් අනිච්චයට පර වෙලා යන කෙනෙක් නම් පේනවා මේ බලාන ඉඳැත්තිම මේ සීමාව මේ මම සා මේ මම නොවේ කියන සීමාව දුරවන් වෙනකොටම හරියට මේ වස්තුව නැති වුණාට බොහෝම සමාන වැඩක් වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. මේ සීමාව නැතිවීම, සීමා බොඳවීම ඒ වස්තුව නැතිවීම හා සමානයි. ඒ නිසා ඒ සීමාවල් බොඳ වීමට කාම භෝගියා කැමති නැහැ. එයා නිතරම අනන්‍යතාවයක් හදා ගන්නවා. මම අනික් කට්ටිය නෙවෙයි. මම මෙහෙමයි. මම මේ දෙයට රුචි අනික් කට්ටිය වගේ නෙවෙයි කියලා හැම වෙලාවෙම මේ සීමා මරියාදවල් හදාගන්න එක තමයි පුතත්ජනක පුතක් පුතක් කියලා කියන්නේ වෙන් වෙන් වශයෙන් ගන්නවා. එයා වෙනයි මම වෙනයි. කොහොමඩක්වත් මම මගේ නෑ අනික් කට්ටියත් එක්ක සමානයක් නෑ කියලා එක්ක හොඳ නෑ මම එක්ක හොඳයි කියලා. නමුත් පොදු ලකුණ කියලා කියන්නේ හොඳ වුණත් නරක වුණත් අපි ඔක්කොම මිනිස්සු. කොයි වෙලාවකරි මනුස්සකමට ගිය ගමන් ඒකෙකට ඔලුව උසන දෙයක් නැත්නම් ඔක්කොම මනුස්සකමට ගියාම ලොකු ආරසාවක් තියෙනවා. නමුත් එතන වෙන්නේ මමයා දුවේ වෙනවා. මගේ අනන්‍යතාවය නැති වෙනවා. ඒක ආස්වාද ප්‍රසවාසයත් වෙනවා. වම දකුණෙත් වෙනවා. මේ බලනකොට මේ පුංචි දේවල් හුමාලෙට අහුණා වගේ. ඔක්කොම නිකන් බොඳ වෙන්න පටන් ගන්නවා. හරියට කැමරාවක හොඳට ફોකස් වෙලා නැති වෙලා වගේ. එහෙම නැත්නම් රිසොලූෂන් එක සවුත් වෙලා ගිහිල්ලා වගේ. විතර වෙන්නේ ඇහැ පිහලා බලන්න හිතන මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක හිතෙන්නේ මේ භාවනාදී අන්ධබන්ද වෙලා අය. අන්ධබන්ද නෙමෙයි කොයි දේ දිහා බලන හිටියත් මේ වගේ පොදු ලක්ෂණ පෞද්ගල ලක්ෂණ පොදු ලක්ෂණට බොඳ වෙලා යන්න පටන් ගන්නවා. ඒක මේ ප්‍රඥප්ති ලෝකයේ ඉඳලා පරමාර්ථ ලෝකයට යන කඩයිම තමයි. ඒක තමයි මේ මල් පැන්නුම ඉරි පැන්නුම උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අයිස් කැලක් එළිය තිබ්බොත් ඒකේ හැඩේ නැති වෙලා වතුර බවට පත් වෙනවනේ එතකොට අර අයිස්මද මේ නැද්ද මේ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා ඊට පස්සේ මේක තව රත් වෙලා ගියාට පස්සේ වාෂ්ප වුණාට පස්සේ දැන් මේ වතුර මේ වතුර නෙවෙයි කියන සීමාව නැති වෙනවා ඇත්තට වතුරට මොනවත් වෙලා නැහැ වතුර මණිකුත් වාතයත් එක්ක මිශ්‍ර වෙනවා නමුත් අර මනුස්සයාට වෙන්නේ හැඩයක් සහිත ඝණයක් සහිතව තිබුණ වතුර අයිස් දැන් දිය වුණා. දිය වුණාට පස්සේ නම් තාම වෙන් කරලා බලා ගන්න පුළුවන්. වාෂ්පීකරණය වුණාට පස්සේ ඒකන වතුර නැති වුණා කියලා. වතුර මේ මොකක්වත් වෙන්නේ නැහැ. වතුර ජල චක්‍රේ කොයිලා වෙත් තියෙන්නේ. නමුත් අර මට කියලා කුට්ටිය කඩා ගන්න බැරි ගතිය එනවා. අන්න ඒ වගේ මේ දේවල් වල තියෙන මේ විපරිණාමය මේ අනිත්‍ය බව අපිට සාපයක් වෙලා තියෙනවා. අපි හිතන නෑ මේක මේ ඒ හැඩේටම තියෙන්න ඕනේ කියලා. ඉති පුත්‍රජානන්සේ කියන ඕනම දෙයක් තෝරගන්න කියලා ලෝකේ. ඕනම දෙයක්. තෝරගෙන ඒක දිහා බලනින්ද දෙවේලේ දකින්න කුකුලායේ කර්මලා මේ වේලේ පෙනේ තකසේම සුදු වෙලා. ඕනම දෙයක් බලුවොත්. අපිට මේ බලනින්න බැරිකම නෙදී. අපි දේන් දෙයට හිත මාරු කරනවා මිසක් එක දෙයක් තියා බොහෝ වෙලා බලන්න බෑ. මොකද කාම ඡන්දය කියලා කියන්නේ දේන් දෙයට හිත මාරු කරන එක. එකම දෙයක් තියා බොහෝ වෙලා බලා සිටීමන කියන අපේ අබිනිෂ්ක්‍ම නැත්නම් ඒකෝදි භාවය නැත්නම් ඒකාග්‍ර භාවය කියලා. එතන භාවනාව කියන්නේ බැලුවොත් ඒක විરૂප වෙනවා. ඒක විපරිණාමයට යනවා. ඒක රූපාන්තරණයකට ලක් වෙනවා. ඒක තිබුණුදී හුත්ව අභාවතා කියලා ඇතුව නැතුව යන ගතිය. වෙන්නේ මොනවාක්වත් නෙමෙයි සීමාව නැති වෙන එක. ඉතින් අපි මේ දේශ සීමා අරගලයක තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. මේක මගේ, මේක මගේ රුචිකත්වය, මේක මගේ අනන්‍යතාවය කියලා රකින්න උත්සාහ කරනවා. නමුත් මොකක් හරි අරගෙන හොඳට බැලුවොත් වස්තුවකවත් එහෙම සීමාවක් නැහැ. කියනවා මේ උත්තර ද්‍රවයේ තියෙන අයිස් කුට්ටියක් අරගත්තොත් ඒ අයිස් කුට්ටියේ ධාරයේ තියෙන වතුර ගෑවිලා තියෙන වතුර උෂ්ණත්වයයි අයිස් කුට්ටිය උෂ්ණත්වය සමානයි. දැන් අයිස් බැඳෙමින් තියෙනවද දියෙමින් තියෙනවද කියන එක කොයි වෙලාවත් කියන්න බෑ. සමහරවිට උෂ්ණත්වය අයිස් කුට්ටිය පැත්තට වාසි වුණොත් වතුර අයිස් වෙලා කුට්ටිය ලොකු වෙනවා. එහෙම නැත්නම් කුට්ටිය දිවිලා වතුර බාටපත් වෙනවා. ඒ දෙක අතර මේ ඝණය අයිස් කියන ඝණය ද්‍රවයක් බාටපත් වීම සහ ද්‍රවයේ ඝණයක් බාටපත් වීම පුදුමාකාර සූක්ෂම දෙයක් වෙන්නේ. ඉතින් අපිට අපි හිතන නෑ නෑ මේ ඝනේ ඒකාකාරයි වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා. ඒ වගේ මේ ශරීරයේ කොන් වලදී හැම වෙලාවෙම ගෙවීම් සිද්ධ වෙනවා, වාෂ්පීකරණ සිද්ධ වෙනවා, ගණීය භවන සිද්ධ වෙනවා. මේ රාශියම තියෙද්දි මේ මම එක්ක අල්ලගෙන දිගට ගෙනියන කතන්දරයක් තියෙන්නේ මේ අපි ළඟ. නමුත් ඒක කොච්චර වෙනස් වෙන සුළුදයක්ද කියලා පුංචි දෙයකට දාන්න දාන්න වෙනස් වෙන සුළු ගතිය වැඩි. ඒක නිසා මේ වගේ වෙනකොට පේන්නේ මේක ඔක්කොම මේ හුමාලේ දානවා වගේ. ගිනි ගන්නවා වගේ. එහෙම නැත්නම් මේ මේ ටීවී එක තියෙන චිත්‍රයක් එනර්ජයිස් කරනවා කියලා කතාවක් තියෙන අර මිනිස්සෙක් එහෙම නැති වෙන්න පුළුවන් එනර්ජයිස් කළා ස්ටාර්ටර් එකේ කේම් පෙන්නන්නේ. ඉතින් මිනිස්සු තිත්තිත් බාඩපත් වෙලා නැතිලා යනවා කියලා. ආන්නේ වයි එකක් තියෙන. ඉතින් එතකොට හිතනවා මේ ඇත්ත එක මුලා කරනවාද මේක ඒකට කියනවා මේ දෘෂ්ටි මායාවල්ද කියලා. දුවට බලන්නේ. බලන්නේ ඉනකොට සැක හිතෙනවා ඇත්තටම සැක හිතෙනවා නමුත් ඒ සැක යනකම් කරන වැඩි තමයි භාවනා කරනවා කියන්නේ එමෙ ඇරලා නෑ මේක තමයි ස්වභාවය මේ අයිස් වුණා මේ වතුර වුණා මේ වාෂ්ප වුණා ওই තුනේ ඕන එක තියෙන පුළුවන් වතුරට මොනක්වත් දෙන්නේ නැහැ ලෝකේ නමුත් අයිස් වලට අපි වෙන නමක් දෙනවා වතුරට වෙන නමක් දෙනවා වාෂ්ප වලට වෙන නමක් දෙනවා නමුත් රසායනික සංයුතිය එකමයි අන්නේ මේ දේට හිතට බලන්න පුළුවන් හිතට කියනවා සරුවඥ හිත කියලා કોઈ දේ පිළිගන්න කැමති නෑ මේ අයිස් නම් අයිස්මයි වතුර නම් වතුරමයි වාෂ්ප නම් වාෂ්පමයි කියන හිතට කියනවා පු탁ජන හිත කියලා ඉතින් මේ දෙකම මනුස්ස හිතේ තියෙනවා. අපි බලන්න ඕනේ අර පුළුල් මනස ඇති කරගෙන කොයි දේත් කොයි දේ බවටපත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ අරක නැති වුණා මේක ලැබුණයි කියලා උඩ දාන ගතිය නැතුව වෙනස් වෙන සුළු බවට ඇතිව නැති වෙන බවට අවබෝධ කරන පටන් අරගත්තොත් බුදුසසුනසේ පුංචි සාතිකයක් දෙනවා ඒකට මායයට ඌව පේන්නේ නැතු යනවායි කියනවා. එimhe වෙනස් වීම පිළිගන්නව කෙනාව මේ දකින්න දේ ඕන දෙයක් නැති වෙලා යන්න පුළුවන් ශූන්‍ය භාවයේ දකින්න කෙනාව මායයට ට්‍රේස් කරගන්න බැරිවලු. මායයට පේන්නේ නැතු යනවා. ඒතර මාර අධිරාජ්‍ය කයින් වෙනවා. මායාවේ නීති ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා අල්ලගන්න හදන කෙනත් එක තමයි. ඒ නිසා උන්දට ඒක දීලා දාපුවාම මාර රාජ්‍යංගට යන්න පුළුවන්. ඉතින්ක මාර වැඩක් කරන්න පුළුවන්. කෙරෙනකොටත් නිකන් මාරයි. අපි කවදාකවත් හිතන්නේ මේ භාවනාදී මේ වගේ දෙයක් වෙයි කියලා කවුරුත් හිතන්නේ භාවනාදී මේ දිබ්බ චක්කු ඥානය පහළ වෙයි, දිබ්බ සෝත පහළ වෙයි, අහත යන්න පුළුවන් වෙයි, වතුර කිමිදෙන්න පුළුවන් වෙයි කියලා අපේ කට්ටිය බලාගෙන ඉන්නවා. එහෙම එකක් නෙමෙයි පේන්නේ බලාහන් ඉන්න දේ වෙන දෙයක් වඩටපත් වෙන එකයි වෙන්නේ. කොහේවත් නැති දෙයක් එන්න පටන් අර ගන්නවා. ඕන්න ඔය දෙයට හිත සලා ගන්න තු ඉදිරියට යන්නයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඉදිරිපත් කරපු අයටත් පිං අනික් අයටත් මේ වගේ වෙන දේවල් චෝදනා කරනතු යෝජනා කරගන්න කරන්නේ නැතුව එන හැටියෙන් බලන්න ශක්තිය ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නට. අතිපූජනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව සඳහා මම වාඩි වී මම දැන් මෙතන දෙස සිහිය පිහිටුවාගෙන සිටන විට හුස්ම නාස්කුවර හරහා ගොස් බඩ පිම්බීම හා පිටවීමේදී බඩ හැකිලිම හැකිලි හුස්ම නාසයෙන් පිටවන බව මුලදී ටික වේලාවක් දැනී කෙමෙන් සියුම් වී පපු ප්‍රදේශයේ බඩ ප්‍රදේශයේ ආදී ලෙස කුඩා කම්පන දිස්වේ. මුළු කයටම සිහිය පිටවන පිහිටවන අවස්ථාවේදී අත්ලවල නොදැනීම තුලින් සමාධි ගතියක් හඳුනා ගනිමි. මෙසේ භාවනාව ඉදිරියට යන විට මම දැන් මෙතන ලෙස ඊ타මාත්ම සියුම් කාල පරාසයක් තුල මෙම කොළයේ ලිවීමට තරම් නොහැකි විශාල ප්‍රමාණයේ දැනීම් දැකගත හැක. වරක සිතටද වරක කයටද මාරුවෙන් මාරු වෙමින් එක් එක් ආකාරයෙන් දකිමි. එනම් සිතිවිලි, වේදනා, කයේ කූමිකන ලෙස දැනෙන ආකාරයත්, පප්පදසේ ගැස්ම ආදී විශාල ප්‍රමාණයකි. මේවා තව තවත් ලං වී බැලීමට උත්සාහයක් ගනිමි. විශේෂ කාරණයක් දක්වතොත් තරමක් වැඩි ප්‍රමාණයකින් සිත අරමුණක එල්ලී ගතහොත් හුස්ම සමග එන කුඩා වේගවත් ගැස්සීම් කීපයක් සමග නැවත සිත පෙරකී තත්ත්වයේ පවතී. වරහන් තුල ලියනවා මේ ගැස්ම දැන් මෙසේ වුවද මීට කලකට පෙර මේ සිදුවේ මහා ගැස්සිලි ගොඩකින් වුවද දැන් හැම විටම නැති නැති මෙම කුඩා ගැස්සීම් භාවනාවට හොඳ උපකාරයකි. මෙසේ මා සිදු කරන භාවනාව තුළ ඇති తත්වයක් පිළිබඳ උපදෙස් පාද නමස්කාරයෙන් ඉල්ලමි. සෝවාන් තත්ත්වයට පත්වීමට භාවනාව අනවශ්‍යයි පවසනු අසහායත. ඒ පිළිබඳ විස්තරයක් කර දෙනෙමින් ආයාචනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස වේවා. අර භාවනා කරගෙන යනකොට සමහරලාට මේ ඔක්කොම දී වෙලා දී වෙලා ගිහිලා නිකන් ගොජයක් වාගේ එහෙම නැත්නම් නිකන් පෙන දාන එකක් වාගේ පණු රිත්තක් වාගේ නලියන ගතියකටපත් වෙන එකට ਸਰුවඥාන්සේ පාවිච්චි කරන්නේ සම්තතිය කියලා. ඔහේ ගලාගෙන යන ගතියක් තියෙන නිකන් ෆ්ලක්ස් එකක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක බැලුවොත් ඒක රූපයක් වගේත් පේනවා. ඒක තමයි වේදනාවක් වගේත් පේනවා. ඒක සංඥාවක් සලකුණක් වගේත් පේනවා. මේක කරන දෙයක්ද කරන දෙයක්ද කියලා සංස්කාර පැත්තත් පේනවා. මේක විඥානයක් තියෙනවා මේ ටික මම මේ ටික මඟ නොවේ කියලා බෙදෙන ගතියකුත් තියෙනවා. නමුත් මේ කොයි දේ බවටත්පත් වෙන ශක්ති පුංජයක් විතරයි මෙතන තියෙන්නේ. ඒ ශක්තිය වේලාවක රූපයක් විදියට රූප රූපයක් විදියට සද්ද රූපයක් විදියට ගන්ධ රූපයක් විදියට රස රූපයක් විදියට පෙනී හිටින්න පුළුවන්. ඒ නිසා ඒක ගන්ධ රූපයක් රස රූපයක් වඩපත් වෙච්ච ගමන් මේ පැත්තේ මම මේක හට ගන්නවා ඊට පස්සේ මේ දෙන්න අතර ඉතින් ප්‍රේම සම්බන්ධකම් යුද්ධ පටන් අර ගන්නවා අර මූල ශක්තිය මූලික ශක්තිය ඒ වශයෙන්ම පවත්වන්න පුළුවන් නම් මේක මේ රූපයක් කියලා තීන්දු කරන්න යන්නත් එපා සද්දයක් කියන්න යන්නත් එපා වේදනාවක් කියන්න යන්නත් එපා ඒකවල සම්තතිය වශයෙන් පවතින. ඒ කියන්නේ ඕනම දෙයක් හදන්න පුළුවන් මූල ප්‍රභවය. අන්නේ ප්‍රභවය වශයෙන් පවත්වන්න දෙන්නේ නැතුව මේක මොනව හරි කරන්න හදලා තමයි කෙලස් කියන්නේ. හරියට කුඹලෙක් අතර අහුවෙච්ච මැටි පිටක් අරගෙන ඒකෙන් එක්ක ගුරුලේත්වයක් හදනවා එක්ක නැත්නම් හට්ටියක් හදනවා එක්ක පහනක් හදනවා හදපු ගමන් ඒකට නමක් කියනවා මොනවා කතා නැතුව මැටි ටික තිබ්බහම ඕන දෙයක් හදන්න පුළුවන් හැකියාවක් තියෙනවා එතන කුඹලත් ඉන්නවා නමුත් මොකක් හදලා නැහැ අනේ එතන නතර වෙන්න පුළුවන් නම් ඔන්න කියනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඕනේ නමක් තාගන්න පුළුවන් මොනවා හරි හදපු ගමන් අහු වෙලා ඉවරයි ඒ හදපු දෙයක් කරනකොට කනගාටු ඒ හදපු දෙය මම කියා ගන්න. නමුත් මැටි ටික තියෙනවා නම් යමක් සාද නොකර ඒ තියෙන මූල ප්‍රභාවය තමයි හිතේ නික්ලේශී භාවය. ඒක නිසා හැදුවට කමක් නැහැ මේක මැටි බව දැනගන්න. මේක කැඩෙනවා. මගේ නිර්මාණයක් වුණත් මං කියන දේ අහන්නේ කැඩෙනවා. ඒක කැඩෙන්න ලෑස්ති නම් හැදුවට කමක් නැහැ. අන්නේ විදියට අන්තිමනේ ගොජේ විතරක් තේරෙන්න පටන් ගන්නවා. ඒක ගොජේ පැත්තෙන් සන්තති පැත්තෙන් බලන්න පටන් ගත්තට පස්සේ පේනවා. ඉඳගෙන හිටියත් ගොජේ තියෙනවා. හිටගෙන හිටියත් ගොජේ තියෙනවා. ඇවිදින කොටත් ගොජේ තියෙනවා. නිදාගෙන කොටත් තියෙනවා. ඒ බව තියෙන නිසා මම දන්නවා මම මැරෙලා නැහැ කියලා. ඒක තියෙන නිසා මම දන්නවා මට නිින්ද කියලා නැහැ කියලා. ඒක තියෙන නිසා මම දන්නවා සතිය ලැබිලා තියෙනයි කියලා. හැබැයි මේක මොකද්ද කියන්න බෑ. ඕනෙම නමක් මේකට දාන්න පුළුවන්. නමක් දාපු ගමන් කෙලෙසෙනවා. බුද්ධ ඥානසේ සඳහන් කර තිනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලෙසිලා තියෙන කියලා. මොනම දෙයක්වත් නැහැ. මනුස්සයාට කොහොමඩක්වත් තින්න බෑ යමකට නමක් නොදමක්. කෙලසලාමයි තියාරේ. නමක් නොදම මේ මූලික ප්‍රභවයේ වශයෙන් තියෙනවා නම් ඒක ඕනම දෙයක් වීමේ හැකියාව තියෙනවා. ආන්න ඒකට කියනවා විභව ශක්තිය කියලා. යමක් ඇති කරන්න පුළුවන් විභව ශක්තිය. එතන ඉන්න දෙන්නේ නැතුව ඒකේ මොනවාරි කරන ගතිය තමයි අපේ තියෙන කෙලෙස්. කරපු ගමන් මේක මම කියා ගන්නවා. ඊට පස්සේ ඒක ගැටුණාට පස්සේ ඒක වෙනස් වුණාට පස්සේ දුක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අර ගොජේ දැක ගන්න පුළුවන් නම් ඒක අර පරමාර්ථ ධර්ම වලට යන්න ඉස්සෙල්ලා යෝගාචර හුරු කරනවා. කොයි දේ බවටත්පත් වෙන්නේ මේ ශක්තිය තමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මොනවාකටත්පත් නොවි ඉන්න වෙලාව හැමදේම ප්‍රභවය. හැම දෙයක්ම ඇති කරන්න පුළුවන්. ඉක්මනට පැනලා යමක් හදා ගන්නවට වැඩිය. ඒ නිසා මේ මූල ප්‍රභව නැත්නම් මූල தත්ත්වෙන් කලල ස්වභාවයෙන් ප්‍රාග් ස්වභාවයෙන් පවත්තගෙන ඉන එක තමයි තපස්සරේ කරන්නේ. කිසි දෙයක් මගේ කරගන්න යන්නේ නැහැ. ඒ මූල ශක්තියක් පාඩ තියාගෙන ඉන්න හදනවා. ඉතින් ඒක මේ පරමාර්ථ ධර්ම දිහාට යන්න ඉස්සලා දෙන පාඩම තමයි මේ සම්තතිය දැක්කට පස්සේ සම්තතියටයි අනිත්‍ය කියන නම් බුදුහාමර දීලා තියෙනවා. ඒක කිසිම හැඩයක් නැහැ. හැම වෙලාවෙම මුණත වෙනස් වෙනවා. හැඩතල වෙනස් වෙනවා. ඉතින් ඒක තියා බලාගෙන ඉන්න බෑ. හරීම කම්මැලි. හරීම නීරසයි. හරීම ඒකාකාරී. අනිත් එක නිකම්ම නිකමෙක් වගේ තේරෙනවා. අත තිබ්බ ගමන් කෙලෙස්. මොනවාරි වෙච්ච ගමන් අවුල් ජාලයක්. ඒ නිසා කියනවා ඉවසලා මේ මොනවාරි කරන්න තියෙන ගාය මොනවාරි කරන්න තියෙන මේ නිර්මාණශීලීත්වය තියාගෙන කරබන. මේක තියා බලන්න ඉන්න පුළුවන් නම් ඒක තමයි ශික්ෂණයක තියෙන ගැඹුරුම ශික්ෂණය. මේ කය හික්මනවා වචන හික්මනවා වගේ නෙවෙයි ඒක. ඊටට බොහෝම සියුම්. මේ සන්තතිය දෙස බලාන හිටියොත් එම් පේනවා මේ සන්තතිය දෙස බලා සිටීමම දුක. එනිසා යමක් අනිත්‍යද ඒ අනිත්‍ය බව බලා සිටීමම දුකක්. හැබැයි ඉතින් මේක මගේ නෙවෙන නිසා මේක මම නොවන නිසා මගේ ආත්මේ නොවෙන නිසා ඔකෙන් gadu ගන්නේ දෙයක් නැහැ. ඒක මගේ කරගත්තොත් තමයි ඒත් එක්ක අපිට තැවෙන තියෙන නිසා අනිත්‍ය දැකීම සම්තතිය හරහා තිදු වෙනවා නම් ඒ අනිත්‍ය පවත්තන්න හදන එකම දුකක් එතකොට ඒ කෙනාට ආයේ දුක්ඛ භාවනා කියලා වෙනම භාවනාවක් කරන්න ඕනේ මේ අනිත්‍ය දිහා බලලා පවත්වීම දුකක් නමුත් නොබෝ වෙලකින් තේරෙනවා මේක මේ චිත්ත නියාමයක් කරනව වැඩ කරන්නේ ධර්ම නියාමයක් කරනව වැඩ කරන්නේ ලෝක නියාමයක් කරනව වැඩ කරන්නේ මම ඔකට ගැහෙන්න ඕනේ නැහැ ඒකේ එහෙම ගොජ තම තම තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒ බව දැක ගන්න සෝවාන් වෙන්න සෝවාන් වෙනවා කියලා කියනවනම් ඒක භාවනාවෙන්ද කරන්නේ එහෙම නැත්නම් ඒක සුතයෙන්ද කෙරෙන්නේ ඒක චින්තාමේ වශයෙන්ද කෙරෙන්නේ කියලා මේ හරි අමාරුයි කාට හරි මේක පෙන්නලා දෙන්න මොකද මේක එක සිද්ධියකින් වෙන වැඩක් නෙමෙයි සිද්ධි දාමයක් තුළ සිද්ධ වෙන්නේ ඒ නිසා මේ සෝවාන් වීම කියන එක උත්කෘෂ්ඨ වෙදී නම් එක චිත්තක්ෂණයක වෙනවා ඇති. නමුත් මුල පුරලා එතෙන්ට යනකම් මේ පාර දිගටම ਸਰුවච්චතා ඥානෙ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. වැඩේ පටන් ගන්නෙ සුතමේ ඥානෙ. ඊට පස්සේ ඒක කරබලන්න ආසාව වෙන්නේ චින්තාමේ ඥානෙ. එසේ කරලා බලලා බලලා කරගෙන කරගෙන ගිහලා අවසානයේ කෙලපැමිණීම සිදු වෙන්නේ භාවනාමය ඥානයකින් ඒක නිසා අපි මේ එකකට අඩු කරන්න හදනවයි කියලා කියන්නේ අපි මේ පුංචි ලිං මැරියෙක් වගේ දැනුමකින් මේ මහ විශාල දේවල් තීන්දුව කරන්න හදනවා. ඒක නිසා ඒ චින්තාමේ සුතමේ ඥානයත් ඕනේ, චින්තාමේ ඥානත් ඕනේ, භාවනාමේ ඥානයත් ඕනේ. ඒකේ සංතුලනය, සංකලනය මට අයිති එකක් නෙවෙයි. බුදුහාමරට අයිති දෙයක්වත් නෙවෙයි. ඒක චිත්ත නියාමයකට වැඩ වෙන්නේ. ඒ නිසා එක එක නැ එක එක මත ප්‍රකාශ කරනවා. ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒ මත ප්‍රකාශ කරන එකයි කරන එක නයි භාවනා කරන එක නයි බොහෝ විට වෙනස්. භාවනා කරන එක නයි දුකට බයයි, සංසාරට බයයි. ඒ නිසා යා අහනකොටම නිවන් දකින්න නේද අපිට ඕන. දෝෂයක් නැහැනේ. ඒක හොඳයිනේ. කාට හරි මේ මේ බණ ඇහෙනකොටම නිවන් දැක්කනවා. ඔගේ ප්‍රශ්නයක් නැහැනේ. නැන්නේ නිවන් දැක්කේ නැහැනේ. කලබල වෙන්න එපා. ඊගාට චින්තාමය ඥානෙට යන්න. සුසුම ඥාන චින්තාවෙන් දෙක ලැබුණොත් නිවන් ලැබෙනවා. මොකද්ද ඇති වෙලාද? එහෙම උනේ නැහැනේ භාවනාවට යන්න. ඒ නිසා ඒ පාවොක්සයිද ස්වාමීන් වහන්සේ කියනවා සරුවචනසේ ධර්ම දේශනා කරන කොණ්ඩේ ඥාමදෝ සෝවාන් වුණා වගේ ධම්මචක පවත්තන සූත්‍රය අහලා බලන්න තියෙන සෝවාන් වෙනවා නම් අපි ඉතිසියා කරන්නේ නැහැ කොහොම ප්‍රශ්නයක් නැහැ ඒක ඇති දෝෂයක් නැහැ උනේ නැනේ ආයෙ සරයක් අහලා නෙක චිත්තා මේ බාටපත් නැහැ ඒක උඩ සෝවාන් වෙන කොච්චර හොඳද කවුරක්වත් දෙන්නේ නැහැ රණ්ඩු කරන්න ඒත් නැනේ ඊළඟට භාවනා කරලා බලන්න එතකොටම ළඟට එන්නේ කියනවා අර වැඩේ වෙනවනම් වෙන්නේ දෙයි කවුරක්වත් එන්න ආරන්දු දාරන්දු කරන්නේ. ඒ නිසා මත ප්‍රකාශ කර කටියට මත ප්‍රකාශ කරගන්න කියන්නේ. අපි මේ වැඩේ කරමු ඊගාට කරන එක කරමු ඊගාව. ඒත් නැත්තම් ඊගාවෙක් කරන එක තමයි ප්‍රතිපදාව කියන්නේ. ප්‍රතිපදාව කියන්නේ මේ කරෑකින් වෙන වැඩක් නෙවෙයි. එක සිද්ධියකින් වෙන වැඩක් නෙවෙයි. සිද්ධි ධාමයක් තියෙන නිසා මත ප්‍රකාශ කරන්න ගියොත් අපි මේ අනිත්‍ය දේ නිත්‍ය කරන්න හදනවා. ඒ නිසා මෙතන සිද්ධ වෙන්නේ අර මූල ප්‍රභවයේ තේරුම් ගන්න ගන්න මුල් දර්ශන වගේක් මේ වෙන්නේ. අන්නේ වෙලාවේදී මේ සියල්ල මේ ප්‍රභවයේ තියේදී යමක් පාඩපත් නොකර එහෙමම ඒ මූල ප්‍රභවයේ තබා සිටීමන කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා. ඒක හොඳ වුණත් නරක වුණත්, සැප වුණත් දුක් වුණත්, යසස වුණත් අයස වුණත් ගොජේ දිහා බලන්න ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ මනුස්සයා ඇත්තටම මේ මරණයට හොඳට සූදානම් වෙච්ච කෙනෙක් කියලා කියනවා. ඒ නිසා පුළුවන් තරම් ඒකට මුණ දීන ඉන්න වෙලාවේ කවදාකවත් කෙලෙසයක් නැහැ. හිත චිත්තසංතානෙ පිරිසිදුයි. හැකිතාක් ඒක උදේට කනවා දවල්ට කනවා ගන්නට තමන්ගේ ස්වභාවය කරගන්න සකන් නේචර් එක කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ නිවස තමන්ගේ gedara වශයෙන් කරගන්න. එතකොට කියනවා එහෙම කෙනාට විදේශයක් නැහැ කියලා. ඉරියව් අතර වෙනසකුත් නැහැ, දේශයක් විදේශයකුත් නැහැ. කොහෙ ගියත් තියෙන්නේ කොජේ තමයි. දිවි ලෝකේ ගියත් උච්චරයි. බ්‍රහ්ම ලෝකේ ගියත් එච්චරයි. මුළු භවයේ පුරාම තියෙන ගොජේ තමයි. ඒක දුකක්. අන්න ඒක තේරුම් ගත්ත දවසේ අපිට මේ භවයෙන් ගැලවීම ගැන කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ ගොජේ දැකීම හොඳ සම්මන් සම්දියක් සම්දිස්ථානයක් කියලා කියන්න පුළුවන්. අවසරයි අතිපූජනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනා වඩන අයෙක්මි. අවුරුදු දෙකක් පමණ පුහුණුවක් කිරීමෙන් මේ වන විට ඔබ වහන්සේගේ මූලික කමඨහන් දේශනාවේ දක්වන පරිදි අවසාන කොටසේ කියලා වරහන් ඇතුළේ තියෙනවා. කෙලින්ම කයට සිහිය පිහිටුවා භාවනාව ඉදිරියට ගෙන යාමට සමත් වී තිබේ. ආරම්භයේදී එසේ මම මෙතන මම දැන් මෙතන යන්න උපයෝග කර ගැනීමේදී ආශ්වාස ප්‍රශ්වාස රළුව නොදැනේ. එහි කම්පන ස්වභාවයක් උදරයේ පපු ප්‍රදේශයේ සියුම්ව දැනේ. මෙසේ ඉදිරියට යන අවස්ථාවලදී මේ ආකාරයෙන් මාහට සිහිය පිහිටවීම තේරේ. මම දැන් මෙතන ලෙස දැනීම වරහන් ඇතුළේ තියෙනවා මේ සතිය ප්‍රබල වීමක්ද නැතහොත් මෙනෙහි කිරීමක්ද යන්න පැහැදිලි නැත. නමුත් භාවනාවේ ඉදිරියක් බව තේරේ. සිතවිල්ලක අවසානයේ දැකීම බහුල ලෙස පඨවි වායෝ ධාතුන් ප්‍රකට වීම කයට සිහිය පිහිටා ඒ තුල විඥානයේ පැන පැන යන ගතිය දැකීම මලමිනියක් ලෙස මේ ආකාර වූ පංච උපාදානස්කන්ධ දෙස බැලීම මම නෙමේ මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ යන ආධාරයෙන් සමහර විට සිතවිලි දැකීම ආදී ইহත කී ආකාරවලින් භාවනාව සිදුවේ. වරින් වර ইহත පරිදි සතිය පිහිටන බවක් තේරේ. සියුම් තත්වයක නිසා මාගේ ප්‍රතිචාරය සිදු නොවන බව හැඟී යයි. ইহත ආකාරයෙන් දිගටම ඉදිරියට භාවනාව කරගෙන යාමට සුදුසුද? නොමැතිනම් යම් අඩුපාඩු තිබේද? ඔබ වහන්සේගේ උතුම් වූ අවවාද පාද නමස්කාර කරමින් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස වේවා. මේක ඇතුළෙම දීවිලා තියෙන වාක්‍යයක් ප්‍රතික්‍රියා නොකර මේක දිහා බලන්න පුළුවන් කියලා. නමුත් ඊට පස්සේ උපදේශ බලාපොරොත්තු වෙනවා කියන කතාවකුත් තියෙනවා. ඒ කියන්නේ තාම අර ප්‍රතික්‍රියා නොකර ඉන්න බව දැනගත්තට ඒක හොඳට සිද්ධි වෙලා නැහැ තාම. ඒක හොඳට තව හිතට වැදිලා නැහැ. ඒක නිසා මතක තියාගන්න මේ විදියට පේන්න පටන් ගත්තට පස්සේ විශ්වාසයේ හිතට එනකන් ඔය දේම ලක්ෂ කෝටි වාරයක් කරනවා. කරන්නේ මේ කොච්චර දෝ ඒව යෝජනා කරන මේක උඹ කියාගනි මේක මගේ කියාගනි මේක මගේ ආත්මය කියාගනි කියලා. එතකොට Taman ලෑස්තිලා ඉන්න ඕනේ නෑ නෑ ඔය කොමන જાති යෝජනා කරන්නවත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා. මට මතක නෑ ඒ ගායකයාගේ නම මොකද්ද කියලා. ඔක කියනවා සින්දුව. ඔක කියනවා මෙව මල්ලි ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගනිලා කියලා සින්දුවක් බුදුහාරගම ලස්සන බණ මගේ කියන්න එපා අල්ලගන්න එපා. ඒකයි බයිලවලයි බණේ මේ බණේ වෙනස ඔච්චරයි. එම්එස් ෆර්නැන්ඩෝ මට මතක නැහැ මනුස්ස කවුද කියලා. එයා ඈ එයා එක පැත්තක ඉන්නවා අනිත් පැත්තේ බුදුහාමුදුරු ඉන්නවා. එයා කියනවා මල්ලි මේවා ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගනිලා. බුදුහාමුදුරු මේ වැදගත් කියලා මේවා මල් පුතේ හොඳ ලස්සන බණ. මේවා අල්ලගන්නත් එපා මගේ කියන්නත් එපා. මේ දෙන්නම දැන්ට ඉන්නවනේ. ඒක තමයි ලියුල් ලියන්නේ. ඉතින් ඒ නිසා අපි හිමීන බුදුහාමර පැත්තට හේතු වෙන එකයි තියෙන්නේ. එතකොට MS වෙන්නේ නැද්ද? ගම්ම පෙන්ෂන් යනවා. මන්දර මගේ සීෆ් මගේ තටි කපඩාව මාරු වෙනවා දවසවල. එක එක නාගේ රංගෝලි මම කින්තු කියනවා මේ මේ සුද්ද අපහසත් වෙනවා ඇති. කෙසේ නමුත් මේක ඉන්න හරියක් ලෝකේ ඉන්නේ ඒගොල්ලෝ තමයි. මේක මගේ කියපල්ලා මේවා ලස්සන බයිලා අල්ලගනිලා කියන තමයි අපිට මේ මුළු සාහිත්‍යයක් උගන්වන්න හදන්නේ. ඔය කවුරු මොන જાතියෙන් ලවුඩ් ස්පීකර් දාලා කිව්වත් බුදුහාමරෝ කියන්නේ මේ නිහඬ බණ මල්ලි පුතේ මේවා ලස්සන බණ අල්ලගන්න එපා. මගේ කියා ගන්න එපා කියන එක වළක්වන්න බෑ අවුරුදු 2600 කියා. ශාසනය යට ගහන්න බෑ. ඒ නිසා අපි අච්චර ලක්ෂ කෝටි ගාණක් ඔක්කොමලා කියද්දි මේවා ලස්සන බයිලා මගේ කියපල් අල්ලගෙන ඉලා කියද්දි මීට අහුම්කන් දෙන්න බුදුහාමුදුරන්ට යටින් කියනවා මල්දී මේවා ලස්සන බන අල්ලගන්න එපා මගේ කියන්න එපා එදාට අපි අහුවෙන්නේ නැහැ අල්ලගත්තේ නැත්නම් අහුවෙන්නේ නැහැ ඇල්ලුවා නම් අහුණා ඉතින් මේ ගොජේ දැක්කට පස්සේ අල්ලන්න දෙයක් නැහැ දේවල් දැක්කොත් අල්ලන්න හිතෙනවා දේවල් වෙන්නේ ගොජේ හැඩ ගැහුනොත් ඇඹුවොත් තමයි ගොජේ ගොජේ වශයෙන් තියාන මේව ලස්සන බයිලා නෙමෙයි ලස්සන බන මගේ නෙමෙයි මේක චිත්ත නියාමයක් මගේ නෙමෙයි මේක ධර්ම නියාමයක් මම මේක නිරීක්ෂකෙක් විතරයි කියලා මේක දිහා බලන්න හිටියොත් ඒ තුංකෝ කල්යනවා ටික හිත අද්ද ගන්න මේක අද්දක ගන්න මේක සිද්ධි වෙන්න මේක වශී කරගන්න ඉතින් බොහෝ කාලයක් ඒක කරන්න කර කර ඉන්නකොට අන්තිමට බුදුහාමුදුරුවෝ දිනනවා ඒ නිසා ඒ සෙන් බුද්ධ ආගමේ කීපණක් තියෙනවා. ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඔබ කොහොමටත් නිවස බලා ආපහු යන ගමනේ ඉන්නේ. ඔබ ඉවර කරන්නේ වැඩි උතනින් තමයි. බුදුහාමුදුරුවෝ කියපු තමයි ඉවර කරන්නේ. ඒ නිසා අපි ඔක්කොම මේ තැපර තැපර බබා එහෙම යමින් හිටියට වැඩි ඉවර වෙන්නේ මේක මගේ නෙවෙයි කියලා තමයි මම නෙවෙයි කියලා තමයි නිසා ඒකට නතු වෙන තාලෙට මේ පැත්ත මේ පැත්ත චපලකම ගියාර කමන්නේ අර වෙන්න තාලේ දැනගෙන බොහෝ ආර ගානයක් කිරීමට කියනවා බහුලීගත කරනවා කියලා. නිසා පාර හරි කියන විශ්වාසයෙන් ඒත් වාරගාන මදි කියන අද්දකීම් අධිගතිය යුද්ධව නැවත නැවත කරන එක තමයි සාමූහිකවත් පුද්ගලිකවත් අපි කළ යුත්තේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පළමුව පරයන්කෙන් වාඩි වී සිටන විට නාසයේ හුස්ම ඊටාම සියුම්ව දැනේ. ඒ සමගම උදරයේ පිම්බීම හැකිලිම ඊටා වේගයෙන් මට දැනේ. විනාඩි 10ක් 15ක් පමණ මා ඒ දෙස බලා සිටිමි. ඉන්පසු පපුවේ හුස්ම මට දැනේ. ටික ටික ඒ දෙස බලා සිටිද්දී නැවත නාසයේ හුස්ම මට දැනුණා. සමහර වෙලාවක හුස්ම නැති ස්වභාවයක්ද ඇත. ඒ වෙලාවේ මගේ හිත විසිරී යයි. ඉන්පසු මා නැගිට සිටී. නැවත ටික වේලාවකින් වාඩි වී බලා සිටී. එවිට මාගේ උදරයේ පිම්බීම හැකිලීම මට දැනේ. ඉන්පසු මා ඒ දෙස බලා සිටිමි. මා භාවනාවේ වාඩි වී සිටින විට බෙල්ලේ තද වේදනාවක් දැනිනි. මාය වේදනාවක් යයි සිතමි. වේදනාව ටික වේලාවකින් නැති වී යයි. සමහර විට මාගේ ඇඟ නලියන බවක් මට දැනේ. එයින් මම මහත් අපහසුතාවයකට පත්වෙමි. කකුලේ වේදනාවක්ද නිතර හටගනී. ටික වේලාවක් යන විට සියලු දේ නැති වී යයි. සක්මන් භාවනාව. මා සක්මන් භාවනාවේ යෙදී සිටින විට පියවර 6-7ක් පමණ තබන විට මගේ වම් කකුලේ බර ගතියක් දැනේ. දකුණු කකුල සියුම් ගතියක් දැනේ. යම් ශබ්දයක් ඇසීමෙන් මගේ සිත විසිරී ගිය බව දැනුණා. ඉන්පසු මගේ යටිපතුලට නැවත සිත පිහිටුවා ගත්තා. සුදුසු උපදෙස් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝාය පතමි. ත්වන් සරණයි. මේක මේ ලියුම් කාර්ය හෝ කාර්ය අර වගේ අර ගොජේ දිහා බලන එක පිළිබඳව එච්චරම විෂදව වෙන් කරගෙන දැනගන්නේ නැහැ. ඒ වගේ කම්පන චංචල පේනකොට භාවනා නතර කරනවා. ඒක භාවනා කැඩලයි කියලා හිතලා සතිය කැඩලා හිතලා ආයෙත් අරමුණු මතුවෙනකොට භාවනා හරි ගිහිල්ලයි කියලා සතිය හරි ගිහිල්ලයි කියලා හිතන ගතියක් තමයි රචනය අහගෙන ඉනකොට පේන්නේ. නමුත් මේ එහෙමත් වෙනවා 150ක් විතර ජනතාවක් භාවනා කරනකොට අරමුණු වලට ප්‍රිය කරනවා හැඩතල වලට ප්‍රිය කරනවා එතකොට සතිය තියෙනවා කියලා හිතනවා තව කට්ටියක් ඉන්නවා හැඩතල නැති තියෙන වෙලාව සතිය තියෙනවා කියලා ඒත් හිතලා ඒකට ප්‍රිය කරනවා කොයි එකට ප්‍රිය කරත් මනාපමනාප තියෙනවා ඒ නිසා මේවා භවනා කරගෙන යනකොට උපක්ලේශ ස්වරූපයෙන් ඒක නැති බවට ප්‍රිය කරන නැත්නම් ඇති බවට ප්‍රිය කරනවා අපි මේක කරලා කරලා කරලා තේරුම් අර ගන්න ඕනේ මේ දෙන්නම භාවනා ජීවනයේ මේ අන්ත දෙකම දැනගන්න ඕනේ ආනපනේ ගුරුතුරු දැන් වෙලාවේ නැති වෙලාවයි නැති වෙලාවට ප්‍රිය කරන්නත් එපා ඇති වෙලාවට ප්‍රිය කරන්නත් එපා. ඒ දෙක ධර්මානුරූප මාරු වෙනවා. කර්මානුරූපව මාරු වෙනවා. චිත්ත නියාමනුව මාරු වෙනවා. මේ දෙකේ සැලෙන්නේ නැති මනසක් හදා ගන්න ඕනේ. තියෙනවා නම් මේ ප්‍රශ්නයක් නැහැ. ඒත් මම හිතලා නෙවෙයි. ඊට පස්සේ ඒක බලහිනකොට නැති වුණා. ඒත් මම නෙවෙයි. අන්න ওই විදිහට ගියොත් ඇති උනායි කියලා සතුටු වෙන්නෙත් නැහැ. නැති උනායි කියලා කනගාටු වෙන්නෙත් නැතුව ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ අන්තිමටම උපේක්ෂාවක් වශයෙන් එහෙම නැත්නම් තාදී ගුණයක් වශයෙන් පෙන්වන්න හදන්නේ. ඒ නිසා මේ කෙනාගේ තාම තියෙනවා කෝල ගතියක්. මේ නැති වෙන අවස්ථාවට වැඩිය ඇති වෙන අවස්ථාව හොඳයි වගේ. ඒක ඒ කෙනා දන්නේ නැතුව සංසාරෙන් ආපු ගතියක්. අන්න ඒක දැක ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙමනම් ඒකට දෙන්න තියෙන දඬුවම තමයි නැත්නම් අභ්‍යාසය තමයි. නැති වුණාට පස්සේ නැගිටින්න එපා. මේක භවනා දියුණුවක් කියලා හිතන්න. කෙලෙස් අඩුවීමක් කියලා හිතන්න. තව පොඩ්ඩක් ඉන්න බලන්න. යම් වෙලාවකට මතුණත් මොනවා හරි බලන්න මේක නැති වෙනකන් ඉන්න. එතකොට ඒක දුන්නාට පස්සේ දෙකම තේරුම් අරගන්න. ඇති අවස්ථාව තියෙනවා නැති අවස්ථාව තියෙනවා. මේ දෙකේ එකකටවත් පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව දෙකේ එක පැත්තකටවත් මේ අන්තගාමී උදව් කරන්නේ නැතුව මේ දෙක චිත්ත නියාමයක් අනුව යන්න ආරින්න. ධර්ම නියාමයක් අනුව එහාට මෙහාට යන්න ආරින්න වගකීම් ගන්න යන්න එපා. එතකොට අපි මේ දේවල් වලින් සැලෙන ගතිය, මේ දේවල් වලින් පක්ෂයක් ගන්න ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳ තැනකට භාවනා ඇවිල්ලා තියෙනවම සූදානම් මනසක් නැහැ. ඒ නිසා අරමුණු තියෙනකොට විතරයි සතිය තියෙන්නේ කියලා වගේ මතයකට අහු වෙලා තියෙනවා. ඒ නිසා අරමුණු නැතුව තියේදී සතිය තියෙන්න පුළුවන්. එහෙමනම් අරමුණු නැති උනායි කියලා සලුවක සාදාලා නැගිටලා යන්න එපා. මේක හොඳට සිද්ධි කරගන්න බලන්න. මේකට ගෙට ගෙවත් ගන්න බලන්න. උරු කරගන්න බලන්න. එතකොට ගොඩාක් වෙලා භාවනා ඉන්න පුළුවන්. මතිමතාන්තර වලට යන්නෙත් නැහැ. ඒතරට මෙතෙක්කල් ජීවිතයේ අඩුව තිබුණු නැතුව තිබුණත් භාවයක් වුණත් තිබුණ දෙ නොපෙනී ගියත් භාවනා කැඩිලා නැහැ. සතිය තියෙනවා කියලා ඒ හිකේ අඩුපාඩුව සම්පූර්ණ වීම අධ්‍යාත්ම ජීවිතේ ලොකු පිළිච්ච ගතියකට ඇති කරනවා. ඊට පස්සේ මෙතෙක් කියපු ලියුම් ඔක්කොටම සමස්තයක් වශයෙන් කියන්න තියෙන්නේ. ඒව නැති උනායි කියලා කියන්නේ සතුට වෙන්නේත් නැතිව, ඇති උනායි කියලා සතුට වෙන්නේත් නැතුව මේ දෙක සිද්ධ වෙන්නේ චිත්ත නියාමයකටයි. මේ දෙක සිද්ධ වෙන්නේ ධර්ම නියාමයකටයි. ඒ අනුව හිතලා ගන්න නැතුව ඇති උනත් නැති උනත් දෙකටම සමහිත ඇති කර ගැනීම තමයි භාවනාවේ අන්තිම මේ පන්නරේ. අන්තිම මේ පන්නර කියන වචනේ තමයි සිංහලේ තියෙන්නේ. සමතුලිතතාව වෙලා තියෙන නිසා ඒ දෙකම සමසම වෙනකම් භාවනා කරන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි සක්මන් භාවනාවේදී දෙපා වලට දැනෙන ගොරෝසු රළු තදහාසියුම් සුමුදු භාවයක් දැනගත් පසුව සතිය පිහිටුවාගෙන දෙපා පිළිබඳ අවධානයෙන් සක්මන් කරන්නට හැකියාව ඇත. යෝගාවචරයෙකු හට ඊළඟට අවධානය යොමු කළ යුතු තවත් තැනක් සක්මන් භාවනාව තුළ ඇතිද යන්න පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිවන් පිණසම මේ ධර්ම දානයේ උපකාර වේවා. ත්වන් සරණයි. ඒ කියන්නේ සක්මනේදී යම් යම් දේවල් මතුවේ යම් දේවල් නැති වෙනවා. ඒ මට්ටම මම හිතත් වෙනවා නැතත් හිතනවා. මේක මම කරන දෙයක් නෙවෙයි. මම එන දේවල් සහ යන දේවල් දිහා ඒ තැලෙන්නේ නැතුව බලහන් ඉඳලා මේක ඉබේ වෙන දෙයක් බවටපත් කරගන්න පුළුවන් නම් සක්මන කෙනක අනායාසයෙන් සිදුවෙන දෙයක් බවට නිකන් වෙන කෙනෙක් සක්මන් කරන දිහා මම බලන්න වගේ කියන්නේ කී දවසක තමයි ඔන්න සක්මන් භාවනාවේ ආනිසංසය එන්න පටන් ගන්න. ඊට පස්සේ බොහෝ වෙලා කරනකොට පේනවා මේක හරියට වයින් කර බොනික් එක් වගේ පොඩ්ලෝසු බට්ටේ පැද්දෙන්න වගේ ඒකේ හැර මෙහෙට යනවා. ඒ ඒකට ශරීරයේ නොලෙජ් බොඩි නොලෙජ් එක හොඳටම තියෙනවා. ඇඟේ ඥානෙ තියෙනවා. මේක දිහා බලහන් ඉන්න පුළුවන් නම් මේ මේක තමයි ධක්ම භාවනාව කියන්නේ කියලා කරන්නෙක් නෑ කෙරණ යමක් තියෙනවා. දේවල් මතු වෙනවා දේවල් යට යනවා. ආනෝක දිහා ඒ බලනින මනසට ඒක තමයි නොසරින මනස කියන්නේ. తాදී මනස කියන්නේ. ඉතින් ඒකට මේ පරියන්කෙම අවශ්‍ය නැහැ. සක්මනේදීත් වෙනවා ඊට පස්සේ ඒක පුරුදු කරපේ කරන්න පේනවා. හිටගෙන ඉන්නකොටත් ඒක වෙනවා. දේවල් මතු වෙනවා දේවල් යට යනවා. නිදාගෙන ඉන්නකොටත් වෙනවා. ඉතින් ඒක මේ මම ඊයේ මතක් කරපු විදිහට ඒ පරිශන කරලා තියෙනවා මේක මොලේ කොහොමද ගන්න කියලා බලන්න. හිටගෙන ඉන්නකොට මොලේ වැඩ කරන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට මොලේ වැඩ කරන්නේ කොහොමද? ඇවිදිනකොට කොහොමද? නිදාගෙන ඉන්නකොට කොහොමද? නිින්ද ගියාම කොහොමද කියලා. ඉතින් මොලේ පිළිබඳව දැනට තියෙන උපකරණ අනුව බලනකොට ඒගොල්ලෝ දැකලා තියෙනවා. මොලේ ක්‍රියාකාරීත්වය පහේදිම එක වගේ කියලා. ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, නැගිටගෙන හිටියත්, බුදියාගෙන හිටියත්, නිින්ද ගියත් මොලේ එක දිගට වැඩ. හුස්ම ඉසුබුල අණ්ඩක්වත් ඉඩක් නැහැ යාට. අපි හිතන්නේ මේ නිින්ද ගියාට පස්සේ මොලේ වැඩ නතර වෙලයි කියලා. නෑ එහෙම එකක් නෑ. නැගිටිනකොට පව් ටික දෙන්න එයා account එක හදලා බලාගෙන ඉන්නවා නැගිටපුවා ආ ඉඳගනින් කියලා දෙනවා. ඊට පස්සේ අපි අදිනවා ඇදපන් වෛරෝ බර භාගය කියලා දාරය 30 වෙන ගඳලා ආයෙ ඉන්දියා ගන්නකොට අර ඒක account එක බාර අරගෙන ඔක්කොම නිෂ්කාශනය කරලා උදේ පාන්දර දෙනවා ඇදපන් මැරණට නේද කරන්නේ නැහැ. මැරෙන වෙලාවේදී account balance එක අරගන්නවා ඊගාවෙකට කියලා ගනින්. ඉතින් අපි බොහොම සාතරෙන් බාර ගන්නවා අම්මෝ ගිය ආත්මේ අම්මම අපිට ලැබෙනවා නම් ගිය ආත්මේ තාත්තම මට ලැබෙනවා නම් අනේ පින් ඇති තාත්තම ලැබෙන්නේ මතු සංතාරෙත් මගේ තාත්තා වෙන්න කියලා දින්දුවක් තියෙනවා නේ. කොමගේම පිය වේවා කියලා. <laughs> වෙනවා ෂුවර්. ආය දෙකක් නැහැ ඉතින් ඉල්ලුවොත් හම්බ වෙනවා පරිප්පුව. ඒ නිසා මම මොලේ එක වෙනකවත් වැඩ නැහැ. ඒ නිසා බලන්න මේකට වෙන්න ඇරලා මේක අයිතිවාසිකම කිව්වත් නැතත් ඔය සංසිද්ධියම තමයි. ඉතින් මේකට අයිතිවාසිකම කිව්වොත් මානසික අසහනයි. අයිතිවාසික නොකියුවොත් ගොඩක් කාලා සෝවන. ආර්ය වෙන. ඔය පුදුම බයයි ඒක වෙයි කියලා. අපේ අම අපේ මට භාවනා කරන්න යද්දී අම්මා කියනවා ඉඳලා හිටලා බලන්න බොයි කියන දේවල් කරන්න කියලා මට දැන් පිම්බි වැකිනවත් වැටෙන්න පටන් ගත්තා. ඕම ගිහලා නිකන් හරි සෝවාන් වුණොත් එහෙම ඔක්කොම ඉවරයි මං කරන්නේ භාවනාව කිව්වා. ඒ බබා. මේ ඔක්කොම ඊට පස්සේ මොකක්වත් නැති අම්මට ඕනලා තියෙන්නේ ලබන ආත්මන්ති වගේ දරුවෝ 10 12ක් හම්බ වෙලා අම්මා කෙනෙක් වෙලා මේ සාර්ථක ජීවිතය ගත කරන්න ඕනකම දෙන්න. සෝවාන් වුණොත් ඔක්කොම ටිකට් එක නැති වෙනවා ඔකුත් හම්බෙන්නේ. ඒ නිසා ඔයගොල්ලොත් කරන්නේ මූණිච්චාව තමයි. බැරි වෙලා හරි සෝවන් වුණොත් එහෙම හරියටම නිකන් කෝච්චිය කඩන වටනා වගේ කරදරයක් වෙනවා. එතකොට කොටසක් තියාගෙන ඉන්න සෝවන් නොවෙන්න. ඉතුරු කෑල්ලේ තමයි ඔය දෙල්ලම ගෙනියන්නේ. ඒක පේන ඔය කතාවේ පේනවා. ඒ නිසා බලන්න මේකට යන ඇති යන්න දෙන්න බලන්න. කිසිම කරදරයක් නැතුව වැඩ යනවා. මොනක්වත් නොකර වෙන දිහා බලන් ඉන්න බලන්න. මම කිරුවත් එකයි නොකරවල හිටියත් එකයි ඒකයි. ඒක නිසා සක්මන ඉබේ වෙන්න ආරින්. ඉබේ වෙන්න වෙනකම් ගෙවෙනකම් සක්මන් කරන්න කරලා කරලා ඉබේ යන වෙලාවේදී බලන්න ඉන්න මොනම ප්‍රශ්නයක්වත් නැහැ ෂෝක් එකට වැඩි යන. එදාට තේරෙයි මේක චිත්ත නියාමයක් දුවන්නේ. ඇහෙන්නේ මෙතෙන් දෙන්න ඕනේ නං. උසාවි කුඩුවට නංගනවා. සම්මාස භාවනා කරන වෙලාවට දැන් ගොඩක් මේ කීයේ කීවිල තියෙන ඒවායි අපි තියෙන අත්දැකීම් යනුව මේ භාවනා නොකරන වෙලාවටත් ඔය වගේ සිදුවීම් එන්න පුළුවන් දෙයක් කියන්නේ නලියන ස්වභාවයල් හිත ආනාපානයට යන ස්වභාවය ඔය චිත්ත නියාමයට භාවනා කරන්නේ නැහැ කියලා වෙනසක් නැහැ. අපි මේ කොහොම හරි මේ චිත්ත නියාමයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒක ධර්ම නියාමයක් වැඩ කරන්නේ. කොහොම හරි ඔය අඩු ගන්න කියනවා මේ සම්මතන ඥානය කියන හැම දෙයක්ම මතුවෙන දේ නැති වෙනවා කියන මූලික දැනුම එනකොට තේරෙනවා. තේරෙනවා කියලා කියනවා හොඳ බෞසුතෙක් කරාට මම මේ ඉස්සරහින් ඉන්න මනුස්සයා භාවනා කරන්නේ. ඒත් එයාගෙත් ඉන්නේ ওই ටිකමයි. භාවනා කරන නිසා මම දන්නවා මේකයි වෙන්නේ කියලා. නමුත් මේ මනුස්සයා ඒ භාවනා කරන්නේ නැහැ. එනත් මේ මනුස්සයාගේ හිතෙත් වෙන්නේ ওই ටිකම තමයි. ආ ඒක වෙන න්‍යායක් නැහැ. අර මට වෙලා තියෙන අර බුදුන් කියපු නිසා මම දන්නවා මේ ඇතිවීම නැතිවීම තමයි තියෙන්නේ. එයා ඇතිවීම නැතිවීම මේ ධර්මයක් විදියටවත් භවනාට උදව්වක් විදියට දන්නේ නැහැ. නමුත් වෙන්නේ ඒකමයි. දැන් මම දැන් භවනා කරපු නිසා දැන් දැනගත්තද ඊයේත් මට උනේත් ඔච්චරම තමයි. මට හෙටත් වෙන්නේ ඔච්චරම තමයි. ඒ නිසා මේ මේක නොදැන අවිද්‍යාවෙන් මේක බලනවා වෙනුවට විද්‍යාවෙන් දැනගෙන කරමු. මේ චිත්ත නියාමයක් වැඩ කරනවා. ධර්ම නියාමයක් වටන ඕකට මේ මම කියාගන්න යන්න එපා. මම කියාගෙන අයියා වෙන්න, අක්කා වෙන්න, මුදුනා වෙන්න, එහෙම නැත්නම් මේ ගරු වෙන්න ගිය ගමන් ඉතින් මාර්යා ඉන්නවා පිටිපස්සේ ඉඳගෙන එහෙනම් ගන්න මේ මේක දැන් මම ඊයේත් මං කිව්වා ඕගොල්ලෝ ගෙවල් වල නැහැ කියලා ගෙදර වැඩ කොච්චර ලස්සනට යනවද කියලා නිකමට හිතන්න මේ වෙලාවේ ඉන්නවට වැඩිය මේ නාකිය මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියලා කතාවක් තියෙන්නේ මැරුණොත් ලේසි. නාකිය හිතන් තියෙන්නේ මම හිතියේ නැත්තම් අම්මෝ හෙට උදේට ඉර පායන එකක් නැහැ. කුකුළු නැගිටලා කෑ ගහන එකක් නැහැ කියලා නාකිය හිතාන ඉන්නේ. නාකිච්චෝ හිතන්නේ මම තමයි බබ ගම කරවන රාලාමි බබාමි කියලා පිස්සු. ඔය කොයි එකකටද හෙට උදේ අර්ගියෙත්තම වෙලාවට ඉර පායන. ඉතින් ඒක නිසා කියනවා සාමාන්‍ය පළවෙනි බබාට පළවෙනි බබා හම්බෙච්ච දවසේ ගී ගිය අතාරින්න කියලා කියලා කියනවා. මගේ ලොකුම දරුවට බබා හම්බෙන දවස තියෙනවානේ. ඒක ඌට කියන්නේ මල්ලිලා ටික බලාගන්න කියලා සංന്യാසි වෙන්න කියලා තියෙනවා. ඒ බුද්ධ ආගමේ නන් නෙවෙයි Hindu ආගමේ. නිසා තාවත් ඈ හිතලා සංന്യാසි වෙන්න. තාමත් ගෙදර යන්න තව බාහිර රිට්‍රීට් එකට ඉන්නේ ඉවර කරලා ගෙදර යන්නම් කියලා හිතාගෙන. ප්‍රශ්නයක්? මොකද? හරි හරි නෑ. අනේ තිවිච්චාවයි බෙහෙදේ නිකන් බලන්න කෙස් ගහක් කිදුනොත් එහෙම කීයක් බලි නටයිද කියලා. වෙන මොකොත් එපා මුළු වැගම නැති වෙන්න ඕනේ නෑ. කුරුලෑවක් ආවොත් කොච්චර නටනවද කියලා බලන්න. දතේකක්මක් ආවොත් කොච්චර නටනවද කියලා බලන්න. අතාරිනවා නම් ගෙඩි පිටින් අතාරින මනුස්සයව කෙස් ගහක් වටනට අනේ මේ නදියන්න බෑනේ. ඒ නිසා පේන තියෙනවා මේක බදාගෙන තියෙන්නේ. ඒක නිසා මේ බදාගත්තත් නැතත් වැඩේ පිළිවෙලේ මම කෙරුවත් නැතත් වැඩ පිළිවෙලේ මොනම දෙයක්වත් වෙනසක් වෙන්නේ මම කියන්නේ නෑ ස්වච්ඡන්දතාවයක් නෑ කියලා. බුද්ධ ඥානසික කියලා තියෙන ස්වච්ඡන්දයක් කියලා තියෙනවා. නමුත් ඒක පාවිච්චි කරන්න නිවන් දකින්න ඒ නිසා මේ වැඩි දිහා බලන්න හිටියොත් ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද මොනවා කෙරුවත් න්‍යාය නම් තම්බිපනසයාගේ බෞද්ධයාගේ දෙකම එකට යන්නේ. භාවනා කරපේකනාගේ නැති එකනයි යන්නේ. භාවනා කරපේකනා තියෙන අවිද්‍යාවක් නේද දන්නවා. භාවනා නොකරපේකනා මොනවද මේ වෙන්නේ මේ දෙයයන්ාංශ කියලා හිතනවා නැත්නම් කවුද කරපු එකක් කියනවා නැත්නම් මගේ ප්‍රයත්න නිසා කියලා හිතනවා ඉතින් নানা ප්‍රකාර දෘෂ්ටි හදා ගන්නවා භාවනා කරන එක දන්නේ කොහොම කරුවක්වත් මේක ඒ ලබා උපන් හැටියට තමයි බබා හම්බුවේ ඒකට මම යනිකන් නිකමෙක් වෙනවානේ දැන් මම කෙලිකාරෙක් නෙවෙයිනේ මම අයියා නෙවෙයිනේ මම දැන් මුදුන නෙවෙයිනේ මම ගරු නෙවෙයිනේ දැන් මේ රිට්‍රීට් ඕගනයිස් කරන කට්ටිය හිත ගරු වෙලා ඉතින් ඒවා ඉතින් ඒගොල්ලෝ හිතනවා අපි තමයි මේ රිට්‍රීට් එක කරන්නේ කියලා. පිස්සු. ත්‍යාරියට දුක් ගන්නවා බෝ ගිනා ඉන්නවද නැගිටුවා. හරියට හිතට අමාරු කරගෙන යනවා මේ වැඩ කරනවා මහන්සි නැහැ කියලා. බෝරු ගත්තා දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ යනකොට ඕක කොහොමඩක්වත් යන්නේ. ඈ? අපේ ඉංග්‍රීසි තමයි මම යතයි ගෙතනවා කියලා හිතානේ. මම නැති වෙච්ච දවසේ මේ එන්ජින් එක රන් කරනවා කිසි ෆ්‍රික්ෂන් නැත හ්ම් ගාලා යනවා බුදුරජාණන් කියන්නේ ඉන්නකම්ම මම නැතුව බලපන් මේ ජීවත් වෙද්දිම අපිට පැත්තකට ළමයික වෙන හැටි බලපන් ඒක නිකන් අර නිකන් 55ට ඉස්සලා පෙන්ෂන් ගන්නවා වගේ පෙන්ෂන් ඇල්ලගෙන බලපන් ඔෆිස් එක දුවන ඔබ නැති වෙනවා රෝඩ් නම් ඇවිල්ලා පොඩ්ඩක් පාඩිලා ඉඳලා ඵලයන් ඔෆිස් එක දුවනවා උතුම් හිතේ මේක මේ මේ චිත්ත නියාමයට ඉඩ දීලා බැලුවට පස්සේ මේ කටයුතු අපි මොනව නොකරුවත් ඒ ධර්ම නියාමයක් තියෙන වැඩ කරන. අපි මේ අයියා වෙන්න හදනකොටම අක්කා වෙන්න හදනකොටම වෙන්නේ ඒකට උඩින් ගිහිල්ලා මගේ ඥාණයෙන් මට මේ දේ කරන්න පුළුවන් කියලා මධ්‍යම ආර්ථික ක්‍රම හොයන්න හදනවා. අපි දේශපාලන න්‍යායවල හදන්න හදනවා. බුදුරණසිකන එක දශමස්ථානක වෙනසක් කරන්න බෑ කියලා. ඒ කියලා මේක අත් දෙක පුරවන්න පැත්ත කරලා කුසු හිත වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒ න්‍යාය වැඩ ගැනීම සඳහා උත්සාහ කරනවා. මේක වැඩ කරන්නේ චිත්ත නියාමයක්. න්‍යාය ධර්ම කීපයක් තියෙනවානේ කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම කියලා. අන්නේ න්‍යාය ධර්ම ඉඩ දීලා දෙන එකම වෙලාව තමයි සක්මන ඉබේ සිද්ධ වෙනා සක්මන තියා බලන ඉන්නකොට න්‍යාය ධර්ම ටිකක් යනවා. ඒ පුදුම සාන්තියක් තේරෙනවා. වැරදුනායි කියලා ප්‍රශ්නකුත් නෑ, හරි ගියයි කියලා ලම්බුකුත් නෑ. සක්මන කරනකොටත් පරියන්කේ ඉන්නකොටත් ආනාපාන කෙරුවට ආනාපානෙත් නෑ. පූර්ණ අවදිය. ඒක හොඳට පේනවා මේ න්‍යාය ධර්ම ටික වැඩ කරන හැටි. ඒතර භාවනා නොකරන එක නැගෙත් එච්චරම තමයි. ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා අවිද්‍යාව තමයි බුදුචාන්සේ පෙන්නපු ලොකුම මේක පිළිතුර නොදැනීම තමයි ලොකුම අකුසල කර්මය. ඒකට යා ඒකට මේ දෙයයන් ආශය හිතනවා. මේක කරන්නේ දෙයයන් ආශික බලපෑම. එහෙම නැත්නම් කියනවා මේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා මේක හරි ගියා. එහෙම නැත්නම් වාතයේ මේ පීඩනේ අඩු නිසා වැස්ස වහිනවා. ඔක්කොම නිකන් මේ මත මවාගත්ත දෘෂ්ටි ඕනේ නෑ. මේක යන්නේ න්‍යාය ධර්මයකට. ඒ න්‍යාය ධර්මය බුදුහාමුදුරුවෝ නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඒක න්‍යාය ධර්ම බුදුහාමුදුරුවෝ ඇති කරපු එකක් නෙමෙයි. ඒක බුද්ධ ධර්ම කිසිම සම්බන්ධයක් නෑ. බුදුහාමුදුරුවෝ හරියටම නම් කළේ න්‍යාය පහක් තියෙනවා. න්‍යාය පහට තමයි මේක වැඩ කරන්නේ. අපි ඒකට ගිය ගමන් අපිට හම්බෙන දේ තමයි ආතතිය නැති වෙනවා. දැන් මම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ටික වැඩේ යනවා. මන්දර මම නැති වෙලාවට මම දන්නවා ෂුවර් නිස්සාරණවනේ වැඩ කිසිම කරදරයක් නැතුව ෂෝක් එකට යනවා. මොකද හිටියනම් මම අරකට ඇඟිලි ගහනවා මේකට ඇඟිලි ගහනවා පචා. ඒගොල්ලෝ හරි කැමති ඕපන් වෙනවා. <laughs> <laughs> ඒක ඒක වෙන්නේ ඕමාන් කට්ටිය අප්සෙට් වෙනවා. ඇයි මේ තියෙන වලාප්පල දාලා ගියාම මේ කට්ටියගේ කරගෙන යන වැඩක්වත් කරගන්න හම්බෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ මේ අවුල් කරනවා දකින්න කැමති කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව. පට්ටල වී ඊතා සුළු කාලයක් තුල ආස්වාස ප්‍රස්වාසයේ ඊතා සියුම දැනෙන්න පටන් ගනී. තවදුරටත් අවධානය සිටින විට ගුවන් යානයක් ගුවන්ගත වන්නාසේ මගේ ශරීරය සැහැල්ලුවෙන් එසවෙන්නාක් මෙන් දැනේ. මද වේලාවකට පසු ශරීරයේ එසවෙන ස්වභාවය අවසන් වී කය තැම්පත් වන බවක් දැනේ. ආස්වාස ප්‍රස්වාසයේ ඒකාකාර බවකින් යුතුය විය. ඒ සමගම මා ඉදිරි පිට ඊතා තද ආලෝකයක් දිස්විය. එය තද ආලෝකයේ නිකුත් කරමින් පුපුරා යන න්‍යෂ්ටික බෝම්බයක් වැනිය. මේ ආලෝක නිමිත්තක් විය හැකි බවට උපකල්පනය කරමි. ආස්වාස ප්‍රස්වාසයේ තවමත් ඒකාකාරීව හඳුනා ගනිමි. දැන් දෙපා මත ගැටි ඇති තැන්වල හා තට්ටම් ප්‍රදේශයේ වේදනාවල් පමණක් ප්‍රකට විය. ඒවා පීඩාකාරී නැත. ඉවසාගත හැකිය. කය සැහැල්ලි වී තිබිනි. වේදනාව දැනුණු ස්ථාන හැර සෙසු ප්‍රදේශ හඳුනාගත නොහැක. හිස් අවකාශයක් වැනිය. විනාඩි 10ක් පමණ මේ ආකාරයට සිටියෙමි. දැඩි හුදකලා බවක් සහ සාමාන්‍ය ලෝකෙන් මිදී අතරමං වී සිටින බව ස්වභාවයක් හැඟෙන්නට විය. බියක් දැනිනි. දහඩිය දමන්නට විය. ගැස්මක් ඇති විය. ආස්වාස ප්‍රාස්වාසය තුල සිත පිහිටුවා ගැනීමට නොහැකි විය. ගරු ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රාස්වාසයේ දිග කෙටි බව නිරීක්ෂණයකින් තොරව ආස්වාස ප්‍රාස්වාසයේ සිහින්වීම හඳුනා ගැනීම සිදු කරයි. පෙන්වා දී ඇති අනුපිළිවෙලට භාවනාවම අනුපිළිවෙලටම භාවනාව වැඩි යුතුයද? ඉබේ වැටෙන හුස්ම හා හිතාමතා ගන්නා හුස්මක් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමට උපදෙස් ලබා දෙන්න. මෛත්‍රී භාවනාව විදර්ශනා භාවනාවකට හරවන්නේ කෙසේද? කායානුපස්සනාවට හරවන ආකාරය වරහන් ඇතුලේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා. කොයි වෙලාවක හරි ධක්මන හරි පරියන්කේ හරි ඉබේ වෙන මට්ටමට ගියා නම් ඒ වෙලාව තමයි අපි වැඩියෙන්ම Tamanට මෛත්‍රී කරන වෙලාව. ඒක නෑ කෝදාවකත් අපි කරන්නේ. අපි කරන්නේ මේක මේ යන්ත්‍රයෙන් වගේ වැඩ ගන්න හදනවා කරන හැම වෙලාවෙම ඒක හුරස් තමයි. ඒක හැම වෙලාවෙම ගැටීම්, ඇඹරිලි, රත්වීම්, තදවීම් සිද්ධ වෙනවා. ඉබේ යන වෙලාවට එනකොට තමයි උපරිම මෛත්‍රී කරන්නේ. එතකොට පේනවා Taman ඒ වෙලාවට ඉබේ සක්මන් කරන වෙලාවට මුළු ලෝකෙමත් මෛත්‍රී. මොකද ලෝකෙට කිසිම බලපෑමක් අපෙන් වෙන්නේ නෑනේ. නිසා කොයි වෙලාවකරි තමයි තම මෛත්‍රී කරනකොට අපි ලෝකෙට මෛත්‍රී කෙරුවා වෙනවා. අපි වෙන මොනවා කරන්න ගියත් ආංශිකයි. මේක අංග සම්පූර්ණයි. ඒ වගේම ඕකේ බං අර සතිපාසලට එන පොඩි ළමයින්ට අල්ල දුන්නා මේ රචනයේ තියෙන එක කාරණාවක්. දැන් මෙහෙම ඉඳගෙන ඉන්නකොට දැන් මෙතන තනිච්ච වේදනාවක් තියෙනවා. ඉතින් ඒක මම දන්නවා සතිය පිටලා තියෙන්නේ මේකේ කියලා. ඉතින් ඒක නුරුස්නාගතියනේ තියෙන දැන් මේ වේදනාව දුක් වේදනාවක් නේද? ඉතින් ඒ වෙලාවේදී මේ දුක් වේදනාව සතියට බාධාවත්ද සතිය පිටරන උදව්වක්ද කියලා බලනකොට විකල්පයක් වශයෙන් මේ දකුණු කකුලේ වම් අකුලේ ධනේශේ වේදනාව තියෙන වෙලාවේදී ඒකට විකල්පයක් වශයෙන් දකුණු කකුල බලන දකුණු කකුල නිවන් දැකලා දකුණු කකුලේ හිත දාපු ගමන් තේරෙනවා මගේ හිත මේ නිවන් දකපු එක ගණන් ගන්නෑ අර වේදනාව ගැනත් එක්ක තමයි නඩුව ඒකමයි කතාව ඒකෙමයි ගොත කතන්දර ගොතන්නේ. නිකමට පෙන්නොත් දැකෝ එහෙනම් පොඩ්ඩක් කතා කරපන් දකුණු කකුල ගැන ෂෝක් එකකට තියෙන්නේ. කතා කරන්නේ නැහෙනේ. දත් 32ක් තිබුණාට රිදෙන දත ගැන විතරනේ කතා කරන්නේ. ඒ වෙලාවට ඊටු 31 මතක නැහැ. ඉතින් ඒ දත් වලට මොනව හිතේ නැද්ද මොන අමනකමක්ද මේ කියලා. ඇයි හත් දෙයනේ මේ අපි ඉන්නවා කියලා ගහනක්වත් නැහැ මොකද අපි හිතියට ගහනක් නැහැ කරදර කරන එක නා විතරයි ගණන් අපි කොච්චර අකුසල් සම්බන්ධම් වෙනවද කියලා හිතන්න. අකුසලෙමයි. කොතනක හරි තුවාල වුණොත් එතන රිදෙනවා. ඉතින් හැමේ තියෙන ශේෂ්ඨඵලයත් එක බලන්න තුවාල වෙලා තියෙන ශේෂ්ඨඵලෙ මොම් පොඩ්ඩයි. ඒක ගැන තමයි කතාව. පොඩ්ඩක් හිතලා බලන්න අනිත් තැන් වල ඒගොල්ලෝ කියනවා පොඩ්ඩක් මං ගැන කතා කරපන්. කතාවක් නෑ. ඔය තමයි සාහිත්‍ය. මනුස්ස සාහිත්‍ය තමයි මම මේ කතා කරන්නේ. කොතනක හරි අලුත් යමක් විශේෂයක් තියෙනවනේ. ඒක කොච්චර මේ කුලී හේවාය විදිහට වැඩ කරනවද කියන එක අනිත් සේරම සාන්තිය වකහාගෙන සාන්ති රීතියන දෙන්නේ නැතුව අර අසාන්තිකර தത്വයට මුඩු හිට පැහැර ගන්නවා මේ තමයි මාරය කියන්නේ. මේ තමයි කෙලස් කියන්නේ. ඉතින් සතිපස්සනාමගේ පොඩි ළමයි මේ වගේ ඇවිල්ලා කට්ටිය වාර්තා ඉදිරිපත් කරනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා මම භාවනා කරගෙන ඉන්නකොට සංහස දකුණු කකුල වේදනාවක් ආවා. වහන් දෙකේ පිටුම වම් කකුල බැලුවා. වම් කකුල වේදනාවක් නැහැ. ඒකල බලනකොට දකුණු කකුලෙත් නැහැ ඊට පස්සේ. මේ අපේ ආකල්ප වෙනස් කරලා බලපු ගමන් පේනවා අපි මේ වේදනාව තියෙන තැනක් බල බල ඉන්නේ. මේ වார்த்தාව කට උල් කර කර කියන්නේ අර සිදෙන තැන ගැන විතරයි. නොරදින ගැන කතා කරන්නේ ඒක ළමයි පොඩි ළමයි කියන ඊට පස්සේ හරි වැඩේ ස්වාංශුනේ කකුල් දෙකම වේදනා එක සැරියාම. දැන් මොකද්ද බලන්නේ කියලා. මම කෝ අත් දෙක දිහා බලන්නේ. කකුල් දෙකේම වේදනාව එනවා නම් මේ ශරීරය හැම වෙලාවෙම හතර නව කොලයක් වගේ. කකුල් දෙකයි අත් දෙකයි සමානයි. කකුල් දෙක සමානයි. මේ කලලේ හැදිලා එනකොට ඒක සමානව බිග් බෙදිලා තියෙන්නේ. වේදනාව දෙන තැන අඬනකොට පොඩ්ඩක් බලන්න වේදනාව නොදෙන තැන අරයා කැමති නෑ මේ පැත්ත බලනවාට. වේදනාව කැමති නෑ. ඒ වෙලාවේ මේ වේදනාව නැති ගැන කතා කරනවත් කැමති නෑ. ඒ ධර්මතම අකුසල් සමාදාන. ඉතින් මේකේ කියලා තියෙනවා මේ වේදනාව දෙන තැන් බලනකොට වේදනාව නැති තැන් වලින් කිසිම සංඥාවක් එන්නේ නැහැ වගේ. එහෙම නෙවෙයි අර වේදනාව එන තැන සංඥාව කොච්චර මරුමුස්ත කියනවා නම් මාරාන්තිකද කියනවා අර සීර්ම යටපත් කරනවා. කිසිම දෙයක් අවධානය එන්න දෙන්නේ නැහැ. අවධානය පැහැර ගන්නවා. පැහැර අරගෙන ඒක දැවෙන, තැවෙන, උත්තුන්න ආසන්න කරලා අපිව පෙළෙන එක තමයි කරන්නේ. භාවනා කරන එක නදරනේ හරි උඹත් හතර හන්දුලින් එකක් තමයි. උඹ ඇත්ත. මට තව තුනක් තියෙනවා. මම පොඩ්ඩක් කරගත්තී රවුමක් ගහලා එනකම් ඕඩ් රවුන්ඩ් එක ඉවරනකම් පොඩ්ඩක් ඔය ලෙඩා ගෑ ගන්න තියෙන්නකෝ. සමම කාලේ එනකොට අර මනසට තියෙනවා අවධානය ගන්න හැදුවට භාවිත මනසේ අවධානය අර විදිහට නතු කරන්න බෑ. එයා ඒකට බලනවා සාමකාමී පැත්ත ගැන පොඩ්ඩක් කතා කරලා බලනකොට අර විප්ලවකාරයා උ කරදර කරනවා මන්දිවට මුළු රටේම අවධානය නායකයාගේ අවධානය ගන්න තරමට හරි දරුණු. ආන්නෝක තේරුම් අරගත්තාම මේ වේදනාව තියෙන්නේ කයේ නෙවෙයි හිතේ කියලා බුදුහාමුදුරු කියනවා. දුක් වේදනා නෙවෙයි දෝමනස වේදනාවක් තියෙන්නේ මගේ කයේ මැස් එක්කත් අහන්න බෑ වේදනාවක් එන්නම බෑ 100 100ක්ම නැති කරන්න ඕන කියලා අපි ඉල්ලනවා මම ජීවත් වෙනවා කියන්නේ දුකක් තමයි ඒ විදිහට අර හිත හිත දැහ ගන්න හදනකොට පැහැර ගන්න හදනකොට අපි ළඟ තියෙනවනේ විකල්ප ක්‍රම නේ අනිත් තැන් වල පොඩ්ඩක් හොයලා බලන්න එතන වේදනාවක් ඇත්ත අනිත් තැන් වල බලන්න බලනකොට පේනවා මේකේ ඔය කියන තරම් බරපතල දේවල් නෙවෙයි. ඒ අඬන බබා තමයි. අඬන බබා ඇඬුව තරමට මෙච්චර ගන්න දෙයක් ඇත්තේ නැහැ. අපි මෙතෙක්කල් කෙරුවේ මොකද්ද? අනිත් ඔක්කොම පැත්තක දාලා සාන්තිකර தත්ත පැත්තක දාලා මේකටම වේදනාව නොයා යුතුමයි කියන මට්ටමට ගියාට පස්සේ සතුටු කරන්න බෑ මේ කවදාවත් සතුටු කරන්න බෑ. ඒ නිසා අපි ඒකට ඒගොල්ලෝ ගහන ඒගොල්ලෝ අපිට ගහන්නේ ගරිල්ලා සටන් ක්‍රමයකට නම් අපි ගහන්න ඕනේ ගරිල්ලා ක්‍රමය තමයි. ගහලා වටනකොට පේනවා මනසේ තියෙන ප්‍රශ්නේ. ගොඩක් ප්‍රශ්න තියෙන මනසේ දෝමනස වේදනාව තියෙන කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. Okay, Mr. Theo, this is your your chance now. වේදනාව පිළිබඳව තමයි අපි කියන්නේ ඒක ඉංග්‍රීසි version එක දෙන්න වේවා. Yeah, most of my work Um, you have to switch on the mic. Switch on the mic? Yeah. Is it on? Yeah. Okay, it's yeah. on. Right. During the sitting meditation, so I was experiencing um, hurting feeling, painful feelings on, on the leg. So I was noting the painful feeling. And while noting the painful feelings for some times, then another prominent feeling came up. Painful feeling also from the back, back pain. So when the back pain prominent came up, at the same time I noticed the breath also. So right now I'm in a dilemma. What option should I go and take? Should I continue with the painful feeling? Because I've been looking at this painful feeling for some time already. So although it's prominent, the back pain, should I jump into the prominent back pain or should I go back to the breathing? Because I notice at the same time they are breathing also. So let me have uh, give a question to you and see what is your answer. Uh, you are utterly with the breath, you are mindful on the breath, no question of the pain, and there's a kind of a mindfulness based upon the breath. And there is another kind of a mindfulness. You are mindful upon the pain. Right. And pain is somewhere else. And there may be another permanent pain happens on the back. And there's a kind of a mindfulness. And at that time, you have a chance to see the normal pain as well as the breath. Yes. Okay. Now, now three kinds of mindfulness. One utterly on the breath, or in the pain, or with the big pain together with small pain and the breath. So out of these three kinds of mindfulness, which one is the most efficient one? Can you explain what is efficient? What do you mean by efficient? Which is the most uh, proficient, which is the most uh, you know, pragmatic, more practical. If I look on the pain, then I can note the pain. Because when first time when I look at the leg, the pain was something that is not that prominent. But when, when I not and not and not into the pain itself, I look very clearly into the pain. So if you say efficient, then this is more prominent than the breathing itself because breathing itself is very subtle. It's very, yeah, it's not noticeable, but the pain is very obvious. So I can, I can go into the pain and, and look at it. So if I, I choose efficient, more mindfulness is on the pain itself. Okay, I will give another clue to refine your statement. There is a kind of mindfulness with only one object. There is another mindfulness, kind of mindfulness, a number of objects. Still mindful. Which mindfulness is the more efficient, more pragmatic and more uh, professional? Or only with single object or multiple objects? A single object. No. So if your mother with single child and mother with three child, children, right. which mother is the more mother? No, of course it's mother <laughs> with three children. And you are going with uh, in a, in a in a road, no vehicles, right. and you are driving. And there are maybe vehicles here and there, and animals here and there, and people here and there. Still, you are not getting accident. And then which way of driving is the most efficient? guy that is dealing with a lot of obstacles. So now what is your question now? <laughs> So, so, so do I, uh, I, my question is to choose the option of going to the back pain or going to the uh, breathing. So that is my question. So therefore I am telling, have all the three at together. That is the most efficient mindfulness. Why should you ask to go for single fold mindfulness? Okay. But how can you concentrate? No, no, no, no. We are not worried about the concentration. We are worrying about the mindfulness. Right? right. Don't confuse me. <laughs> I am never confused. You are confusing me. no. <laughs> You, you are confusing, you are worrying, you are thinking on terms of concentration. I am not. I am thinking in terms of mindfulness. Your mindfulness is now diversified. Mindfulness become multifarious versatile. So that is the way the Buddha. Okay. So we should take three together, just not different. Uh, I don't say selecting three together. When it is happening, it is treat it almost like single-fold mindfulness. And it happens, don't try to impose doubts. Mm. Don't entertain doubts. When the mm. threefold happen, well and good. When the single-fold happen, well and good. You have no choice, darling. No. I am telling you, you have no choice. If you have the choice, your will is working. I am telling you, no choice. It happens then and there, different episode. So your thing must be unconditional, unassuming, non-reactional observation. Only the problem, when you are going to think on, in terms of concentration, you are utterly in a mess think in terms of mindfulness, you see the clarity. Hmm. It is so clear. You know single-fold mindfulness, double-fold mindfulness, triple-fold mindfulness. At a time it becomes diversified. Again it becomes single-fold. Again, so likewise you are conditioning to go for multitasking. Hmm. Single-fold means single task and then second, three, four, five. Ultimately you may find that it is uh, overall things are happening. You are, get a distance and observe everything in a multivarious way. And still unconfused. Still a distance. And that is what you call no stress. No tension. And if you are going to think, if you are going to entertain doubt, you are imposing attention. Mm-hmm. It is what you call your crafty mind. That is your deductive mind. That is your inferential mind is utterly unhealthy. මේ සමතය විදර්ශනාව පටලගෙන තියෙනවා. ඒ කියන්නේ ටික සැරයක් මෙතන grasp when we were doing the registration here, the concept it totally goes on the concentration part of meditation. So, you are teaching us mostly about the mindfulness. So, could we uh, when, when should we do the concentration meditation? Continuity of mindfulness means concentration. No, when the mindfulness continues, the proximate factor for the concentration is mindfulness. But one pointedness. No, one pointedness happens. The, for example, when you are looking at a group photo, lot of people and a background. And you know you are, where is your relative and you are looking at it. Group is not a problem for you. And you can see a single person. And there you can see. So likewise, in the mindfulness become multivarious, when the mindfulness can diversify, it won't create any problem unless you create the problem. So that must be very clear. I, I know it's a very subtle point I am talking, that no doubt. But I am telling you, once you know this art, you're almost like enlightened. Whatever the thing when they come due to their own law. Why should we go for choice? We have no choice. No, I mean, this is called choiceless awareness. This is called evenly suspended attention. This is called suspended decision. Don't think that I have a chance to go for the back pain, I have a chance to go to mindfulness on the breath. Or the, so this is egotistic. This is what you call ego. This is what you call the conceit. This is why to call liking and disliking. You are going to impose it. And you are the person going to suffer. Instead, give a free As it turns, you just look at as if you have not seen. As if you have not heard. As if you have not felt. Just like idiot. The Buddha mentioned directly. Panyavata yata mugo. Even if you have the selection, just behave like an idiot. Let the phenomena to happen without a choice, without choosing. Then no ego, no conceit, no, no desire, tanna mana ditti. And the day you understand this art, whatever the complexity happen, you know the shortest cut. You never make a contribution to the complexity. You understand, just, hey darling, just look at and wait. Don't think that you have willpower, you have something to do. No, things are happening, it will teach you if you leave them as it is without a reaction. Clear? ස්වාමීන් වහන්සේ අපිට වෙලාව තියෙනවද මේ ප්‍රායෝගික ප්‍රශ්නකින් පිට දෙයක්? ඇයි ගන්නෙව? එතකොට ආයෙසයක් අවුල් වෙනවා මේ අපි හදාගත්ත එක ලාසේ. එහෙනම් අපැත්තකින් තියමු. මං කැමති පොඩි උන් පොඩි කට්ටිය කතා කරනවා. තියනවද කියන්නේ? ඔව් අද ලියාගෙන ආවා කියලා කිව්වා. ආ එහෙනම් ඉතින් අනිවාර්යයෙන් මේකෙන් පටන් ගන්න තිබ්බේ. බෑ මන්ට කියවන්න බෑ කටහඬ මං අහන්න ආසයි. අතන වාඩි වෙනු. අතන වාඩිලා ඔයා කියන්න ඕන. මේ නාගේ කටහඬවල් අහලාලේ පාවෙලා තිබුණා. carousel I was when I am doing when I am doing you have to talk to the mic Close, when I am doing sitting meditation I am sorry uh, going inside and coming outside in upper lip I saw the air has going in not breathe I saw in ten times, sometimes short breath when in and coming out the inhale a uh, noise. That time my mean when there that noise was water. Again I came to breathe meditation. So when you uh, go to the water and come back to meditation, was the breath very calm and quiet or breath was disturbed and the mindfulness was disturbed when you come back from the sound of the water? From water it become disturbed. Disturbed. Yes. And after disturbing, when you are keep on uh, applying again and again on the breath, can you make the mind again calm with the breath? Can you be with the breath? Can you be mindful with the breath? with little bit of effort. So next day when it happens, look into that. When the sound happens, disturb. And again, you know now to come back to your primary home, primary object, the breath. And it may be little disturb. And again, you are repetitive applying in, out, in, out, in, out. If the mind is again calm and falls calm and collect on the breath, then you are the winner. Understand? So you had to explain. What did you understand? Clear? So can you tell me again? What did you understand? You had to explain. Please. What did you understand with this uh, with my instruction? Maybe I am too much, expecting too much from the young girl. Okay, now you are going to explain about walking meditation? Okay. Still you have to keep the mic, mic closer. When I am doing, when I am doing walking meditation, I focus my legs. I, I focus, I focus my legs heavy. I, I felt call to my legs. I call 20 times Somebody came. I looked at him. Again I did walking meditation. So how many steps you can be mindful without failure, without running up and down? How many left, right steps you can walk mindfully? How many? times. Yes. So, if you have any way to go little further, that is the way we are calling growing the mindfulness, increasing the mindfulness. Try to do more steps. Uh, and that the day by day you have to increase the amount of steps. And in the way, sitting meditation, how many in and out breaths you can keep in with cue mindfulness, you must try to increase. Maybe water sounds happening and the thoughts are happening, never mind. When again you come back to the breath, try to keep little longer when you are walking, try to walk little longer, then slowly, slowly mindfulness is catch the momentum. Thank you. Sukhi hotu, sukhi hotu sitting meditation were there. When I was sitting in the seat, few minutes after I focused how I was sitting, then I left my, then I felt my stomach blowing up and coming down. More than 20 times I could see without disturbance. At once I heard some water sound. Hence I felt why somebody is making sound. Again I focus my body blowing up and coming down. Then after 5 minutes I felt pain in left leg. After I changed my sitting way, I focused my body again. I felt my stomach blowing up and coming down and also I felt the breath as Asvasa and Prasvasa. May I dedicate many merits to Venerable Monk as soon as get the Nibbana part. Sadhu, sadhu, sadhu. So when you, when you feel the pain in the right leg, maybe left leg, if the pain is dragging your attention, if the pain is disturbing, try to see instead the other leg which is not in pain. And then you can see more the pain may be in the right leg, uh, sorry, left leg. But if you, instead of dragging and taken into that, just see the attention, pay the attention on the other leg and see it is no pain, calm and quiet. So, and then it is an alternative way to see, instead of what is the mind is dragging, you are just focusing the attention purposefully to the leg which is not painful. So, so that your effort will going to give, uh, even though mind is dragging into that, you have an alternative. And again, when there is a no problem, again you go to the rising and falling, stomach going up and down, or in-breath and out-breath. But if you can maintain it is 10-20 rising and falling, it's recommendable. It's very good walking meditation. Venerable there, when I was standing in the place, few minutes after I focused how I was standing, then I felt that when I am keeping my left leg, then then I know that it's left leg and same to the right leg. More than 15 times I could stay without disturbance. Suddenly I I went on a thought. Then I got roughness of the area where I was working. Again I came back to the meditation and I did till the end of the time. So what is the difference between standing posture and walking posture? Can you see when you are stand still and when you are walking, is there any difference and how? what is your observation? By standing we are in a one place. And when you are walk, with walking posture, to the standing, what is the difference? What is the difference you feel? Or how do you know that you are not walking? When you are stand still, how do you know that I am not walking? Because my feet are in one place. Yeah, that's the one. You have to report it. You have to tell when I am stand still, I know my legs are not moving. The pressure is fixed. When I am walking, the weight is shifting to the left to the right, right to the left, left to the right. It's very dramatic. So you know stand still posture versus walking. And equally, when your weight is changing from the left leg to the right leg, it's also another comparison. When uh, What is your weight? How many pounds? Don't know. Maybe 30? බර කිය කොච්චරද බර 22 22 20 so imagine have a, a rock with 22 kilos and changing into the left leg, left arm. How different, How difficult. But when you are walking, your left leg is taking that 22 and immediately shifting to the right leg. And right leg to the again left leg. And you don't feel that 22 kilos or 22 pounds because of our efficient shift. So, but you can observe it. When you stand still, both the legs are in one place. You can see equally distributed weight in the left and the right. But when you are walking, left leg versus right leg, right leg versus, and weight is moving, and easily you can experience it. So much so, when you experience such, the external distraction become not very significant because you are more efficiently, mindfully observing the walking situation. Understand? So then you can go for most number of steps. And uh, even the sounds happen, how to maintain the mindfulness with the shifting of the weight from the left to the right. And see where the weight is happening, at your heel, or the whole sole, or in the toes, and how it is changing. They are very important uh, information to your report. Okay? Thank you. Um, consider සම්මාංශ වේලාව පිළිබඳ ගැටලුවක් තියෙනවා. තව දෙක තුනක් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න. දැන් ඒක හෙටට දානවාද සතිವಾರේ સમાප්තයි. සතිವಾರේ સમાප්ත කරන මොකද අපි දැන් අරගෙන තියෙනවා විනාඩි පැය දෙකක්. දෙකකට පොඩ්ඩක් වැඩි. ඒ නිසා අනිත් දවසට දාමු. හෙට. ඒක මේ මොකක්ද කියන්නේ අත්හිටවනවාදට උසාවිය. හෙට හෙට පටන් ගන්න.